හොඳයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධාවන්ත පින්වත්නි අපි අදත් අඟහරුවාදා දවසක නිවනේ නීම දේශනා මාලාවේ දේශනාවක් සමගයි දේශනාවක මේ සාකච්ඡාවක් එකයි අපි මුණ ගැහෙන්නේ. එතකොට අපි මේ වෙනකොට දේශනා 8ක් සාකච්ඡා කරලා තියෙනවා. ඉතින් එක දේශනාවක් සාමාන්‍යයෙන් මේ සාකච්ඡා 4ක් 5ක් වගේ ගිය අවස්ථාවන් තියෙනවා. එතන මම හිතන්නේ මේ ඒත් පාඩුවක් නෑ. මොකද මේ හැම දේශනාවකම සෑහෙන්න සාරවත් කොටස් රසක් ගැබ් වෙලා තියෙන්නේ. අපිට මේ එක දේශනාවක් ඒ හින්දා සෑහෙන කාලයක් තිස්සේ සාකච්ඡා කරන්න සිද්ධ වෙනවා. ඉතින් මේ ඇත්තටම මීට කලින් මේ දේශනාවන් සම්බන්ධයෙන් අතිගෝජනීය කටුකුරුද ඥානංසානාසය එතකොට මේ දේශනාවන් 33ක් වශයෙන් මේ නිසන්න වනේදීම දේශනා කරන්නට යෙදුනා අතිපූජනීය ඥානාරාම ස්වාමීන් වහන්සේගේ ආරාධනාව පිට ඉතින් ඒක තමයි අපි දැන් මේ අරගෙන පොඩ පොඩ ඉස්සරහට අරගෙන යන්නේ.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 සංසාරගත සත්වයා මේ භවනාටකයේ දක්වන නිස්සාර ශුන්‍ය විකට රැඟුම් සම්බන්ධයෙන් ඒ විකට රැඟුම සතිපට්ඨාන සූත්‍රයට අනුව ඉරියව් පවත්වන යෝගාවචරයාට ක්‍රමක්‍රමයෙන් ප්‍රකට වන ආකාරය ගැන අපි තරමක් දුරට පසුගිය දේශනාවේදී විස්තර කළා. නාමයේ රූපේහි හෙවණද්දක් පමණක් බව හෙළිවන්නේ රූපය රූපයේ පදනමමන ධාතුන් ශුන්‍ය වශයෙන් බලමින් ඒ යෝගාවචරයා ඊරියව පැවැත්වීම ආදී කරන අවස්ථාවේදී බවත් අපි සඳහන් කළා. අභිරූපණ නාට්‍ය නැමැති එක්තරා නාට්‍යයක් උපමා වශයෙන් සඳහන් කළා. ඒ නාට්‍යයේ විශේෂත්වය වේදිකාවේ කිසිවකු නොමැතිව කිසි දෙයක් නොමැතිව කෙනෙකු සිටින හැටියට දෙයක් ඇති හැටියට දක්වමින් නිරූපණය කරමින් එක්තරා විදිහක හාස්‍යජනක ජවනිකාම වන නාට්‍ය විශේෂයක් නිසා ගොළු නාට්‍ය විශේෂයක්. අන්නේ ගොළු නාට්‍ය පිළිබඳ ඒ ධර්මතාව වගේ කෙනෙකුට වැටහෙන්නේ ඒ යෝගාවචරයට වැටහෙන්නේ ඉරියව් පැවැත්වීමේදී අර නාම ධර්මයන් රූපය ඇසුරු කොට තිබෙන බව වැටහෙන්න පටන් ගන්නවා. සතර මහා භූතයන් ශුන්‍ය වටෙහි ශුන්‍ය වශයෙන් වැටහීමේදී ඉරියව් පැවැත්වීම සම්බන්ධයෙන් සඳහන් වෙනවා සාමාන්‍ය උපදේශයක් වශයෙන් යථා යථාවා පනස කායෝ පනිහිතෝ හෝති තථා තථානම් පජානාති කියලා එක්තරා පාඩයක්. සතිපට්ඨාන සූත්‍රයේ යම් යම් ආකාරයකින් යෝගාවචරයාගේ කය පිහිටා තිබේද ඒ ඒ ආකාරයෙන් මහා නුවණින් මනා නුවණින් දැනගනී කියන එකයි මෙන්න මෙතනනොත් අපිට පේනවා හරියට අර යම්කිසි නාට්‍යයක් රඟ දක්වන නළුවෙකුගේ නළුවෙකුගේ හෝ නිලියෙකුගේ අංග රචනය හස්ත මුද්‍රා අංග චලනය හස්ත මුද්‍රා ආදී දෙස බලා සිටමින් ඒ කරන දේවල් තේරුම් ගන්න උත්සාහ ගන්නවා වගේ තමාගේ ශරීරයේ ඒ ඒ ඉරියව් පැවැත්ීමේදී පිහිටා තිබෙන ආකාරය මෙනෙහි කරනකොට මේකත් හරියට ඒක පුද්ගල නාට්‍යයක් නරඹනවා වගේ නාට්‍ය ආකාරයක් තියෙනවා. ඊටත් වඩා සියුම්ව ඒ නාට්‍ය නැරඹීම සම්පජඤ්ඤ පබ්බේ එන කුද්දක ඉරියාපත එහෙම නැත්නම් කුඩා ඉරියව් මෙනෙහි කිරීමේදී සිදුවෙනවා. ඊ타මත්ම සියුම් නන්දමින් ලෝක සත්‍යය සාමාන්‍යයෙන් සක්කාය දිට්ඨිය අනුව සත්කාය දෘෂ්ටිය දෘෂ්ටි කෝණය කරගෙන සතර මහා භූතයින් උපාදාන හැටියට අරගෙන නාම ධර්මයන්ට නිසි රූපාරම්මන මවා ගන්න ස්ථිරතක් තියෙනවා. අපාවට තියෙන දේ අපාවට තියෙන දේවල් ඒ ඒ රූප ධර්මයන් හැටියට හඳුනාගන්නේ අර සතර මහා භූතයින් උපාදාන හැටියට අරගැනීමෙන්. රූපය හැඳින්වීමේදී යොදන පාඨයෙන් ඒ වගක් හැඟෙන්නේ චත්තාරෝච මහා භූතා චතුන්නම් මහා භූතානම් උපාදාය රූපං සතර මහා භූතේනොත් සතර මහා භූතේයින් උපාදාන කරගෙනයි රූපය. මෙතන උපාදාන කියන එකේ එක්තරා විශේෂ සාපේක්ෂක අර්ථයක් තියෙනවා. එතකොට මෙන්න මේ විදිහට මේ රූප ධර්මයන් මවාගන්නේ නාම ධර්මයන් පිහිට කරගෙන මෙන්න මෙයින් එක්තරා සාපේක්ෂතාවයකුයි අපිට හෙළි වෙන්නේ. මේ සාපේක්ෂතාවයේ තුලින් කෙනෙක් දකින්නේ ඒ දෙකේම ශුන්‍යත්වයයි. මේ නාමයේ රූපයේ තේ දෙකේම ශුන්‍යත්වයයි. මෙන්න මේ සාපේක්ෂතා මූල ධර්ම බුද්ධ දේශනාවේ සමහර තැන්වල එක්තරා අනියම් ආකාරයකින් ප්‍රකට වෙනවා. ඒ සූත්‍ර ධර්ම, ඒ සූත්‍ර ඒ තරම් ප්‍රකට නැති නිසා. ඒවා ගැන සැලකිල්ලක් යොමු වෙන්නේ නැහැ. හොඳ. හොඳයි දැන් එතකොට අපි මේ 9 වෙනි දේශනාවට එනකොට ටිකක් දුරට සතිපට්ඨාන සූත්‍රය සම්බන්ධයෙන් අවබෝධයක් ලැබිලා තියෙනවා. මොකද සතිපට්ඨාන සූත්‍රය මුල් කරගෙන ගිය වාරේ කරපු මේ ඒ කියන්නේ 8 වෙනි ධර්ම දේශනාවේදී යම් මතක් කිරීමක් සිද්ධ වුණා. ඒකදී අර අභිරූපණ නාට්‍ය සම්බන්ධයෙන් ස්වාමීන් වහන්සේ මතු කළා දෙනවා දැන් අපි අභිරූපණ නාට්‍යයක් ගැන කියලා කියන්නේ සාමාන්‍යයෙන් ඒකේ එක නළුවෙක් හෝ නිලියක් ඉන්නවා නමුත් එයා තනියෙන් විතරයි ඉන්නේ වෙන මොකක්වත් මේ වේදිකාවේ නැහැ නමුත් එයා අලුත් මේ විවිධාකාර දේවල් නිරූපණය කරනවා අපි හිතමු බයිසිකලයක් පදිනවා නිරූපණය කරනවා පෑනක් අල්ලගෙන මොනවා හරි පොතක ලියනවා නිරූපණය කරනවා කන්දක් නගිනවා නිරූපණය කරනවා මේ වගේ নানা ප්‍රකාර දේවල් නිරූපණය කරනවා. නමුත් ඒ කිසිම දෙයක් ඒ නාට්‍යයේ ඇත්තේ නැහැ. ඒ කියන්නේ එතන ඇත්තේ නැහැ. නමුත් එයා පෙන්නනවා අභිනයෙන් පෙන්නනවා මේ මේ දේවල් එයා කරනවා කියලා. ඒතකොට ප්‍රේක්ෂකයා හිතා ගන්න ඕනේ ආ මේවා තමයි ඔක්කොම තියෙන්නේ කියලා. ඉතින් හරි. ඒ කියන්නේ ඒකාතකින් බලාම ප්‍රේක්ෂකයාගේ අතේ තමයි තනිකරම නාට්‍ය හදාගැනීමේ වැඩේ තියෙන්නේ. ඉතින් මේ නාට්‍ය හදාගන්න උවමනා කරන පොඩි මේ කරුණු ටිකක් තමයි මේ නඩුව පෙන්වන්නේ. නැත්තම් නිලිය පෙන්වන්නේ. ඉතින් ඒතකොට වැඩි සංස්කරණයක් කරන්නේ නැත්තම් නාට්‍ය ඇතුලෙන් හදාගන්න කටයුතු සම්පූර්ණයෙන්ම මගේ කරන්නේ අර ප්‍රේක්ෂකයා විසින්. ඒ වගේ තත්ත්වයක් ඇත්තනවා අපේ හිතෙත් තියෙනවා. يعني අපේ හිතේ පොඩි සංඥාවක් ආවට පස්සේ අපි තමයි ඕක ලස්සනට සංස්කරණය කරලා අපේ රුචි අරුචිකම් අනුව ඕකට අඩු වැඩි එකතු කරලා ඉතින් සෑහෙන ඕක වර්ණවත් කරලා ඕකෙන් ලොකු කතන්දරයක් ගොතන්නේ අපි. ඉතින් ඒකතකින් බලවම අපි ඔක්කොමලා බොහොම හොඳ නාට්‍ය නිෂ්පාදකවරු එහෙම නැත්නම් හොඳ මේ චිත්‍රපටි අධ්‍යක්ෂකවරු කියන්න පුළුවන්. මොකද ඒ තරමට මේ අපි මේ ඇතුලෙන් මේ දෙන පුංචි දෙයක් ලොකු කළා සංස්කරණය කළා ඒකෙන් ලොකු අධ්‍යක්ෂණයක් කළා ලොකු චිත්‍රපටයක් හදාගන්න හරිම දක්ෂයි. ඉතින් මෙහෙම සත්‍යයක් ඇත්තටම අපේ හැම හැමෝගෙම මේ සිත් සතන් තුළ තියෙනවා. ඉතින් ඇත්තටම මේ ප්‍රපංච වලට යන්නේ මේක උපරිම මට්ටමේදී. ඒ කියන්නේ අපි මුලදී පොඩ්ඩක් ලාවට වගේ මේ වැඩේ පටන් ගන්නවා. සාමාන්‍ය සරල විදිහකට මේ වැඩේ පටන් ගන්නවා. නමුත් ටික ටික ටික මේක වර්ධනය වෙලා වර්ධනය වෙලා අන්තිමට නාට්‍ය ඇතුලේ අපි ඉන්නවා. නාට්‍යයේම නළුවෙක් බවට පත් වෙලා. නාට්‍යයේම නිලියෙක් බවට පත් වෙලා ඊළඟට අපේ නාට්‍යයේම මේ වහලෙක් බවට පත් වෙනවා මිසක් අපිටවත් බෑ දැන් නාට්‍ය පාලනය කරන්න. දැන් නාට්‍ය දුවනවා අපි ඒ දුවන නාට්‍යයේ වහලෙක් බවට පත් වෙලා ඉන්නවා. ඉතින් ඒකම අර බුදුරජාණන් වහන්සේ කියනවා මේ පపంచ සංඥා සංඛා සමුදාචරන්ති කියලා. ඒ කියන්නේ ප්‍රපංච ප්‍රපංචයේම ගොදුරක් බවට පත් වෙනවා. ඔන්න ඔයගේ ස්වභාවයක් තියෙනවා. ඒ නිසා මේ ඒ අපි නාට්‍ය හදා ගැනීම කියන එක මේ ඒකාතකින් මේ දෙන උපමාවේදී හරිම ලස්සනට මේ නිරූපණය වෙනවා මොකද දැන් අභිරෝපණ නාට්‍යයකදී ඒ නළුව කරන්නේ බොහොම ටික දෙයයි. නමුත් ප්‍රේක්ෂකයා තමයි ඉතිරි ටික ඔක්කොම තමන්ගේ හිතින් දාලා සංස්කරණය කළා ඒ නාට්‍ය තේරුම් ගන්නවා කියන සංඥාවෙන් මේ කෑලි කෑලි ටික ඔක්කොම දාලා එයා තමයි නාට්‍යයක් ඒ තුලින් හදාගන්නේ. ඉතින් ඊළඟට මේ ඉරියව් පැවැත්වීම සම්බන්ධයෙන් මතක් කිරීමක් කරනවා මෙතන මේ 9 වෙනි දේශනාවේදී නැවතත්. ඒ කියන්නේ අපි දැන් අපි තුමු සක්මන් භාවනාවක එහෙම යෙදෙනවා නම් මුලදී වම දකුණ කියලා පටන් ගන්නවා නැත්නම් ඔසවනවා තබනවා වගේ දේවල් කියලා පටන් ගන්නවා. නමුත් ඕක යනකොට යනකොට ඒ මොකක්වත් මෙනෙහි කිරීමක් ඕනේ සම්පූර්ණයෙන්ම කය හැසිරෙනවා. නැත්නම් කය චලනය වෙනවා, කය සක්මන් කරනවා. අපි බොහොම පැත්තකට වෙලා බලාගෙන ඉන්නවා. අන්න ඒ වගේ අපිට දුරස්ත භාවයක් ඇති කරගන්න පුළුවන් වුණා නම් අන්න තේරෙනවා මේකත් නිකන් අර රූකඩයක් වගේ එහෙම නැත්නම් මේ බයිසිකලයක් පදිනවා වගේ ඔරුවක් පදිනවා වගේ දෙයක් තමයි මෙතනත් වෙන්නේ කියලා අන්න මේ යෝගාචරයේකට තේරෙනවා. මොකද දැන් එයා මේක මේ මම ඇවිදිනවය, මම හිතනවය, මම කරනවය කියන සංඥාවක් ඇත්තෙම නැහැ. ඒ වගේමයි හිත අතීතයේත් අනාගතයේත් පැටලලා ඇත්තෙත් නැහැ. මේ කය කරන ක්‍රියාවලිය බොහොම මධ්‍යස්තව පැත්තකට වෙලා බලාගෙන ඉන්න ස්වභාවයක් තමයි තියෙන්නේ. ඉතින් අන්න නිබඳු අවස්ථාවකදී තමයි තේරෙන්නේ මේ සක්මන් භාවනාවේ යෙදෙන යෝගාචරයේකට එතකොට දැන් මේ රූපය එකතකින් හැසිරෙනවා, රූපය චලනය වෙනවා. ඒ දිහා මේ නාම ධර්ම වලින් මධ්‍යස්තව බලාගෙන ඉන්නවා. එතකොට ඒක තවත් ගැඹුරකට යනවා නම් අපි හිතමු රූප ධර්ම වශයෙන් තද ගතියක්, රළු ගතියක්, කුණුසුම් ගතියක්, සිසිල් ගතියක් මේ ටික වගේ මේ විතාම ප්‍රාථමික මට්ටමේ තියෙන ධාතු ලක්ෂණ ටිකක් තමයි දැන් සම්පූර්ණයෙන්ම මේ චලනය වෙන මේ ඇවිදින කයින් ප්‍රකට වෙන්නේ. එතකොට මේ හැමදේම දැනගන්නේ මේ නාම ධර්ම වලින්. එතකොට මේ නාම රූප පරිච්ඡේදයක් එතකොට මෙතනදී සිද්ධ වෙනවා. එතකොට මේ අන්දමින් එතකොට සක්මනේදී විතරක් නෙමෙයි ඉඳගෙන ඉන්නකොට හිටගෙන ඉන්නකොට සයනය කරනකොට මේ හැම අවස්ථාවකදීම මේ ඉරියව් චලනය ඇත්තටම ඉරියව් වල පැවැත්ම මේ විදිහට නිරීක්ෂණය කරන්න පුළුවන්. ඒකයි ඔය මේ ඉරියාපත පබ්බේදී ප්‍රධාන ඉරියව් හතර ඉදිරිපත් කළාට පස්සේ බුදුරජාණන් වහන්සේ යථා යථාවා කායෝ පනිහිතෝ හෝති තථාත දානං පජානාති කියලා අර යම් යම් ආකාරයකට මේ කය පවතිනවා නම් ඒ ආකාරයෙන්ම දැනගන්න අවස්ථාව ලැබෙනවා. ඒ නිසා මේ හැම දෙයක් ගැනම බොහොම අර මමත්වයෙන් අයින් වෙලා සත්පුද්ගල සංඥාවෙන් අයින් වෙලා අපිට බලන්න පුළුවන් නම් මේ කය හුදු මේ නාමයේ රූකඩයක් වගේ දැනෙන්න පුළුවන්. නාමයේ හිසින් මෙහෙවනවා ඒ කය. එතකොට කය ඒ අනුව ක්‍රියාත්මක වෙනවා. ඉතින් අනිත් පැත්තෙන් නාමයට තනියෙන් හැසිරෙන්නත් බෑ. මොකද කයක් පරිහරණය කරන ස්වභාවයකුත් මේ නාමය කරනවා. ඒ නිසා මේ නාමයක් රූපයක් අතර එක්තරා අන්දමක අන්‍යෝන්‍ය සම්බන්ධයක් තියෙනවා. ඒක තමයි අපි ගිය පාරත් මතක් කරගත්තේ දැන් ඔරුවක් පදිනවා නම් යම්කිසි මිනිස්සෙක් දැන් මේ මිනිස්යාට ගඟෙන් එගොඩ වෙන්න බෑ ඔරුව නැතුව. මොකද එයාට අපිටම ගඟ ගැඹුරුයි. එයාට පීනලා යන්න බැරි නම් එයාට ඔරුවක් අවශ්‍ය වෙනවා. ඒතකොට එයාගේ ශක්තියෙන් තමයි ඒතකොට මේ ඔරුව යන්නේ. හැබැයි මේ ඔරුවටත් බෑ තොටිය නැතුව යන්නත්. ඔරුවට තනියෙන් මේ ගඟ එගොඩ වෙන්නත් බෑ. එයාට එයාටත් ඔරු මේ තොටියවත් අවශ්‍ය වෙනවා. එතකොට මේ තොටියයි ඔරුවයි අතර අන්‍යෝන්‍ය සම්බන්ධයක් තියෙනවා. තනි තනියෙන් ගත්තාම ඒක අතකින් බැලුවාම හරිම දුර්වල ස්වභාවයක් තියෙනවා. ඔරු ඔරුවට තොටිය නැතුව බෑ, තොටියට ඔරුව නැතුව බෑ. ඒ නිසා එක එක තනියෙන් මේ සලකලා බැලුවාම එක එකක තියෙන්නේ ඒක අතකින් හරිම දුර්වල සත්‍යයක්. ඉතින් මේ தත්ත්වය එක අතකින් සාපේක්ෂ ස්වභාවයක්. එහෙම නැත්නම් සමස්තයක් වශයෙන් ගත්තාම එක එකක් වශයෙන් ගත්තාම ඒවැය තියෙන අර දුර්වල දුර්වල ස්වභාවය, ශූන්‍ය ස්වභාවය, හිස් ස්වභාවය තමයි මතුවෙන්නේ. ඒ කාරණේ තමයි දැන් මේ කටුකුරු සානසේ ටිකක් මතක් කරලා දෙන්නේ. දැන් සාමාන්‍යයෙන් අපි මේ කය මම කරගෙන මගේ කරගෙන මේ කය එකක් කරගෙන ඒකකයක් කරගෙන තමයි හැසිරෙන්නේ. ඒකට සාමාන්‍ය සක්කාය දිට්ඨිය කියලා කියන්න පුළුවන්. මොකද කය කය එකක් කරගෙන කය ඒකකයක් කරගෙන කය මගේ කරගෙන දෘෂ්ටිග්‍රාහයෙන් ගන්න එක සබහායක් තියෙනවා. එහෙම නැත්නම් අපි වේදනාවන් මේ විදිහට සලකනවා. නැත්නම් සංඥාවන් මේ විදිහට බලනවා. සංස්කාරයන් ওই විදිහට බලනවා. නැත්නම් විඥානයන් ওই විදිහට බලනවා. මේ ස්කන්ධ පහම ওই විදිහට පුද්ගල ස්වභාවයක් ආරෝපණය කරගෙන එකක් වශයෙන් හිතාගෙන මේකේ මේ ආත්මයක් සාරයක් තියනවා කියලා හිතාගෙන ඝන සංඥාවෙන් සලකන ස්වභාවය තමයි සාමාන්‍යයෙන් මේ සක්කාය දිට්ඨිය කියලා සාමාන්‍යයෙන් කියන්නේ. එතකොට දැන් මේ රූපය නැත්නම් මේ ශරීරය මේ කය එකක් වශයෙන් සලකගෙන මේක මගේ කය මේක මම නැත්තම් මේකයි ඉතින් මට කියාගෙන අපි ඒ සලකන தત્ත්වය තමයි සාමාන්‍යයෙන් මේ තියෙන්නේ. ඒක තමයි දැන් මේ ශාවිනාසි විස්තර විස්තර කරන්නේ. දැන් බුදුරජාන් වහන්සේ රූපය හඳුන්වන යොදන පාඩයක් තියෙනවා. ඒ තමයි චත්තාරෝච මහා භූතා චතුන්නංච මහා භූතානං උපාදාය රූපං. එතකොට මේ දැන් මේක සාමාන්‍යයෙන් විස්තර කරන මේ ක්‍රමයක් තියෙනවා මේ හතර මහා භූත පඨවි ආපෝ තේජෝ වායෝ මේ හතර මහා භූත උපාදාන කරගෙන තියෙන අනිකුත් ධාතුන් කියලා කරන විස්තරයකුත් තියෙනවා. දැන් කටුකුරුන් සාවින්නාස ඊට වඩා වෙනස් ආරක් අරගෙන තියෙනවා වෙනස් මගක් අරන් තියෙනවා. එතෙන්ද උන්වහන්සේ කියන්නේ සතර මහා භූතයෙන්නුත් හතර මහා භූතයෙන් උපාදාන කරගෙනයි රූපය කියලා තමයි උන්වහන්සේ සලකන්නේ. එතකොට මෙතනදී ආයත උපාදාය රූප කියලා වෙන වෙනම කොටසක් පෙන්වන්නේ නැහැ. උන්වහන්සේ කියනවා මේ සතර මහා භූතයෙන් උපාදාන කරගෙනයි රූපය කියන එක තමයි මේ කියන්නේ කියලා. එතකොට මෙන්න මෙතන උපාදාය කියන එකේ එක්තරා විශේෂ සාපේක්ෂක අර්ථයක් තියෙනවා. එතකොට මෙන්න මේ විදිහට මේ රූප ධර්මයන් මවාගන්නේ නාම ධර්මයන් පිහිට කරගෙන. මෙන්න මේන් එක්තරා සාපේක්ෂතාවයකදී අපට හෙළි වෙන්නේ. එතකොට මේ කටුකුරුන් සන්නාසයේ පෙන්වන අර්ථ දක්වීමට අනුව එතකොට මේ සතර මහා ධාතුන් උපාදාන කරගෙන ඉන්න ස්වභාවයක් තමයි මේ බුද්ධ වචනේ තියෙන්නේ. එතකොට නාම ධර්ම විතින් විසින් සතර මහා ධාතුන් උපාදාන කරගෙනයි ඉන්නේ. එතකොට නාම ධර්ම විසින් හතර මහා ධාතුන් උපාදාන කරගෙන ඉන්නවා. ඊළඟට නාම ධර්ම, ඒ කියන්නේ සතර මහා ධාතුන්ගේ ක්‍රියාකාරීත්වය දැනගන්නේ නාම ධර්ම හරහා. ඉතින් මෙන්න මේ වගේ එකිනෙකට සාපේක්ෂ ස්වභාවයක්, එකිනෙක මත යැපෙන ස්වභාවයක් තමයි ඒතොර මේ නාම ධර්මයි රූප ධර්මයි අතර තියෙන්නේ. හොඳයි අපි ඉස්සරහට යමු පොඩ්ඩක්. හොඳ වටිනා සූත්‍රයක් තියෙනවා සංයුත්ත නිකායේ සලායතන වගේ හත පාදූපම සූත්‍රය කියලා. මේ සූත්‍රයේ උපමා වශයෙන් එක්තරා බුද්ධ දේශිත පාඩයක් සඳහන් වෙනවා. එක්තරා උපමාවක් හැටියට පාවිච්චි කරලා තියෙනවා. නමුත් එතන සාපේක්ෂතා මූල ධර්මයයි එයින් ප්‍රකට වෙන්නේ. මෙන්න මේ විදිහටයි මේ සූත්‍රය කියවෙන්නේ. අත්ථේසු භික්ඛවේ සති ආදාන නිඛේපණං පඤ්ඤායති පාදේසු සති අභික්කම පටික්කමෝ පඤ්ඤායති පබ්බේසු සති සම්මිඤ්ජන පසාරණං පඤ්ඤායති කුච්චස්මින් සති jigaccha pipasa පඤ්ඤායති අත්ථේසු භික්ඛවේ සති මහරණී අත් ඇති කල්හි ආදාන නික්කේපණං පඤ්ඤායති ගැනීමක් ලැබීමක් දක්නා ලැබේ පාදේසු සති පායති කල්හි අභික්කම පටික්කමෝ පඤ්ඤායති ඉදිරියට යාමක් ඒමක් දක්නා ලැබේ පබ්බේසු සති සම්මෙන්ජන පසාරණං පඤ්ඤායති ඇඟිලි පුරුක් කියලා දෙයක් තිබෙන කල්හි නැමීමක් දිගහැරීමක් කියලා දෙයක් තියෙනවා. කුච්චිස්මින් සති jigacchā pipāsā paññāyati කුසක් ඇති කල්හි කුසගින්න සහ පිපාසාවක් දක්නා ලැබෙයි. ඒකේම අනිත් පැත්තම ඊළඟට කියනවා. හත්තේසු භික්කවේ අසති ආදාන නික්කේපනං න පඤ්ඤායති. පාදේසු අසති අභික්කම පටික්කමෝ න පඤ්ඤායති. පබ්බේසු අසති සම්මිඤ්ජන පසාරණං න පඤ්ඤායති කුච්චිස්මින් අසති jigacchā pipāsā න පඤ්ඤායති ඒකේ අර්ථ තේරුම් ගන්න පුළුවන් පහසුවෙන්ම අත් නැති කල්හි අර කියාපු විදිහට ගැනීමක් ලැබීමක් දක්නට ලැබෙන්නේ නැහැ. පා නැති කල්හි ඉදිරියට යාමක් ඒමක් කියලා දෙයක් දකින්නට නැහැ. ඇඟිලි පුරුක් කියලා නැති කල්හි හැකිරීමක් දිගහැරීමක් දකින්නට ලැබෙන්නේ නැහැ. කුසක් නැති කල්හි කුසගින්නක් පිපාසයක් නැහැ. මෙතනදී කියවෙන්නේ සාපේක්ෂතා මූලධර්මයයි. සතිපට්ඨාන භාවනාවෙන් යෝග කර්මයේ යෙදෙන ඇතම් කෙනෙක් සමහර විට හිතන්න පුළුවනි රූප ධර්මයන් නැහැ. නමුත් නාම ධර්මයන් තියෙනවා. වෙන විදියකින් කියනවා නම් අත් නැහැ. නමුත් ගැනීමක් තැබීමක් තියෙනවා. පා නැහැ. නමුත් යාමක් ඊමක් තියෙනවා කියලා මේ විදිහට ක්‍රියාමාත්‍ර පමණක් දෘෂ්ටිග්‍රාහයෙන් ගන්නත් ඉඩ තියෙනවා. ඒවා එහෙම අරගෙන කෑලි වලට කඩන්නත් ඉඩ තියෙනවා. නමුත් මෙතන වැදගත් වෙන්නේ මේ දෙකම සාපේක්ෂක බව අවබෝධ කර ගැනීමයි. ඒ සාපේක්ෂ ඒ සාපේක්ෂකත්වයේ තුලින් දකින්නේ ඒ දෙකේම ශුන්‍යත්වයයි. එහෙම නැතුව එකක් පමණක් දැඩිව ගත්තොත් එතන දෘෂ්ටියක් එතන ගැඹුරට යන්නේ නැහැ. නාම රූපේ ශුන්‍යත්වය වටහා ගන්න බැරි වෙනවා. හරියට අර අපි සඳහන් කළ අභිරූපණ නාට්‍යයේ ජවනිකාවක් නරඹන ප්‍රේක්ෂකයෙකු විසින් ඒ වේදිකාවේ නැති අය නැති දේ ඇතයි කියලා හිතාගන්න ඕනි ඒ රඟපෑම තේරුම් ගැනීමට නම්. ඒවා තියෙන හැටියට හිතාගෙනයි ඒ රඟපෑම ඒ රඟපෑම් තේරුම් ගන්නෙ. අන්න ඒ විදිහේ දෙයක් මේ නාමයත් රූපයත් එකිනෙකට සාපේක්ෂක වශයෙන්ුයි පවතින්නේ. මෙන්න මේ සාපේක්ෂකතාවය තුලින් කෙනෙක් දකින්නේ අර ශුන්‍යත්වයයි. ඔව් ඇත්තටම දැන් ඔය සාපේක්ෂතාවය කියන එක මේ කටුකන සානසෙ මතු කරනවා දිගටම බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තියෙන කරුණක් වශයෙන් මොකද එකක් එකකට ඈඳි ඈඳුණු ස්වභාවයක් එකක් මත එකක් රඳා පවතින ස්වභාවයක් තියෙනවා. දැන් ඉදප්පච්චේතාව කියන එකේ බුදුරජාණන් වහන්සේ පෙන්නනවා එහෙම නැත්නම් ඒ පටිසමුපාද න්‍යායේ පටිසමුපාද මූලධර්මයේදී පෙන්වන්නේ හිමස්මින් සති ඉදං හෝති. හිමස් උප්පාදා ඉදං උප්පජ්ජති. අපි ඒක ඇල්ලේ තරම් ගත්තොත් මෙය ඇති කල්හි මෙය වෙයි මේ ඉපදීමත් සමග මෙයත් උපදී. ඒ කියන්නේ එකකට එකක් ඈඳිලා තියෙන ස්වභාවයක් තියෙනවා. ඒකට එකක් හේතු වෙච්ච ස්වභාවයක් තියෙනවා. එකක් මත එකක් රඳා පවතින ස්වභාවයක් තියෙනවා. ඒ අතින් බැලුවාම හරීම මේ දුර්වල තත්ත්වයක් තමයි තියෙන්නේ. මොකද තනියෙන් නැගී හිටින්න හැකියාවක් නැහැ. එකකට එකක් රඳා පවතින ගතියක්, එකක් මත එකක් යැපෙන ස්වභාවයක් තමයි තියෙන්නේ. අන්නේ ස්වභාවයේ සාපේක්ෂකතාවය හරහා ඉතින් එකතකින් තේරෙන්නේ මේ එකකවත් තනි සාරයක් එකකවත් තනි ආත්මයක් කියලා ස්වභාවයක් ගන්න බෑ. එකක හැම එකකම තියෙන බොහොම දුර්වල ස්වභාවයක්. ඒ අතින් බලන්න වෙන්නේ මේ හැම දෙයකම තියෙන ශූන්‍යත්වය. මේ හැම දෙයකම තියෙන නිස්සාරත්වය. අසාරත්වය කියන ස්වභාවය තමයි සලක ගන්න තියෙන්නේ. ඒතර ඒ කාරණේ තමයි මෙතනදී දැන් කටුකුරුන් සානසෙ මතු කරන්නේ. දැන් අපි එකක් විතරක් අරගෙන අනික හොඳයි මේක නරකයි කියනව වෙනුවට මේ දෙකේම තියෙන එකිනෙක යැපෙන ස්වභාවයක් එකකවත් නැහැ තනියෙන් හිට ගන්න පුළුවන් ස්වභාවයක් කියන පැත්තෙන් ගත්තාම එතකොට මේ දෙකම එක අතකින් විනිවිද දකින්නයි තියෙන්නේ. විනිවිද දැක්කම මේ එකක්වත් සාරයක් නැහැ. එකකවත් ගන්න දෙයක් නැහැ. එකකවත් මේ ආත්මීය ස්වභාවයක් නැහැ. එතකොට තියන්න කෙලින්ම ශූන්‍ය ස්වභාවයකට, ශූන්‍යතා දර්ශනයකට. මේ ශූන්‍යතා දර්ශනය තමයි දැන් ඊට පස්සේ මේ සායනහස තවත් මතු කරන්න යන්නේ. හොඳයි. දැන් අපි මේ නාට්‍ය චිත්‍රපට උපමා ආදීන් දක්වුවේ ඇත්ත වශයෙන්ම සංස්කාරයන්ගේ අනිත්‍යතාව පිළිබඳව යම්කිසි හැඟීමක් දීමටයි. සංස්කාර කියන එක මේ නාට්‍ය චිත්‍රපට ආදිය ගැන කල්පනා කරනකොට බොහෝම ගැළපෙනම වචනයක්. එක්තරා ප්‍රයත්නයකින් කරන එක්තරා මවාපෑමක් හඟවනවා. ඒවායේ අසත්‍ය බව ඉබේටම වැටහෙනවා. එතනම තියෙනවා අසත්‍ය බව. මේ භවනාටකයේ අනිත්‍ය සංඥාව මගින් කරන්නේ මේ භවනාටකයේ ඇති දේවල් පිළිබඳව නිත්‍ය සංඥාව පහ කරන එකයි. නිත්‍ය සංඥාව ඉවත් කිරීමෙන් කෙරෙන්නේ කුමක්ද? ඒ නිත්‍ය සංඥාව ඉවත් වෙනකොට නිමිති ගැනීමක් නැහැ. නිත්‍ය සංඥාව නිසා තමයි ඒ ලැබෙන සංඥා මාත්‍ර අනුව කෙනෙක් නිමිති ගන්නෙ. නිමිති අනුයන්ජන ගැනීමක් නැහැ. නිමිති අනුයන්ජන ගැනීමක් නැති වෙනකොට ඒවා පිළිබඳව තණ්හාවෙනුත් ප්‍රනිධියක් තණ්හා වශයෙන් තණ්හා වශයෙන් ප්‍රනිධියක් ප්‍රාර්ථනාවක් එහෙම නැත්නම් හිත යම්කිසි දෙයකට යොමු කිරීමක් නැති වෙනවා. පණිධියක් නැති වෙනවා. ඊළඟට පණිධියක් නැති වෙනකොට ඒ වාට ඉලක්කය වෙන සාරයක් හරයක් දකින්න නැති වෙනවා. ওই විදිහට අනිමිත්ත අපනිහිත ශුන්්‍යත කියලා විමක තුන ඔස්සේ තමයි මේ භවනාටකයේ Nirodhe වෙන්නේ. මේ භවනාටකයේ Nirodhe සැලසෙන්නේ ඒකින්. අන්න ඒකට ප්‍රධාන වශයෙන් උපකාර වන එක තමයි අනිත්‍ය සංඥාව. අනිමිත්ත විමුක්ඛයට උපකාර වෙන. මේ අනිත්‍ය සංඥාවට උපකාර වන හැටියට මේ කරපු විවරණයට අනුව අපිට පුළුවන් මුළු මහත් ලෝකය පිළිබඳව බුදු පියාණන් වහන්සේ දක්වන සමහර සූත්‍ර ඇත්ත වශයෙන්ම මේ භවනාටක අදහසින් අරගෙන මේවායේ අනිත්‍ය ස්වභාවය දකින්න. අපි කලින් සඳහන් කළා සත්ත්ව සූර්ය ගමන සූත්‍රය ගැන. ඊරවල් හතක් පායනකොට මේ ලෝක ධාතුව මේ තරම් සත්‍රුවන් වලින් පිරුණු මේ තරම් වටිනා දෙයින් පිරුණු හැටියට සලකන්න සලකන මුළු මහත් ලෝක ධාතුව එකම ගිනිජාවලාවක් වෙලා දැවිලා ගිහිල්ලා අන්තිමට ඒ සූත්‍රයේ සඳහන් වෙනවා ගිතෙල් දැවුන තැනක එහෙමත් නැත්නම් තෙල් දැවුන තැනක අලුවත් දැලිවත් ඉතුරු වෙන්නේ නැතුව වගේ මේ මුල් මහත් ලෝක ධාතුව ගිනිවත් වෙලා කිසිම දෙයක් ඉතුරු වෙන්නේ නැහැ කියලා. එතකොට අනිත්‍ය සංඥාව ඔස්සේ ශුන්්‍යතාවයට යොමු වෙනවා ඉබේම ඉබේටම. මේ ලෝක වේදිකාවේ සිටින නළුලෙලියන් පමණක් නෙවෙයි තිබෙන සියලුම සැරසිරි ලෝක වේදිකාවත් සමගම යම්කිසි අවස්ථාවක මෙන්න මේ විදිහට විනාශ වෙලා යනවායි කිසිම දෙයක් ඉතුරු වෙන්නේ නැත කියලා ඒ සංඥාව දැඩිව වැටුණොත් මනසකට අර කාමාසව භවාසව අවිජ්ජාසව කියන ආශ්‍රව ධර්ම වියලවන තරමට ඒවා දැඩිව වියලවන තරමට දැඩිව වැතුනොත් හිතකට අන්න එතනම විමුක්තිය තියෙනවා. ඒක නිසා වෙන්න පුළුවනි සත්තු සූර්යයක් ගමන ආදී ඒ සූත්‍රාහලා ඒ ශනේන් ඇතම් කෙනෙක් රහත් උනේ. අනිත්‍ය සංඥාව ඒ අතින් බැලුවාම ඊටමත් ප්‍රබල දෙයක් බව දක්වනවා. හොඳයි. දැන් එතකොට මේ කෙලින්ම දැන් විපස්සනා පැත්තක් ගැන ස්වාමීන් වහන්සේ මතක් කරනවා දැන් සාමාන්‍යයෙන් විපස්සනා යෝගාවචරයේක් හොඳට අපි තමු සක්මන් භාවනාවක යෙදෙමින් මේ පාද චලනයන් වෙන්න පුළුවන් ශරීරයේ සිද්ධ වෙන චලනයන් වෙන්න පුළුවන් මේවා බොහොම නිරීක්ෂණය කරමින් යනවා එතකොට එයා අපි තුමු එයාගේ ඝන සංඥාවට යක් ඈත් වෙලා සම්පූර්ණයෙන්ම ධාතු සංඥාවක් බවට මට්ටමකට එන්න තත්ත්වයක් තියෙනවා එතකොට අපි තුමු නමිනී කිරීමක් මොකක්වත් නැහැ බොහොම සරල හිතක් ඒකාග්‍ර වෙච්ච හිතක් ඒ වගේමයි තනිකරම ධාතුන්ගේ ලක්ෂණයන් නිරීක්ෂණය කරන ස්වභාවයක් තියෙනවා. එතකොට මේ ධාතුන්ගේ තියෙන්නේ සාමාන්‍යයෙන් අපි තුමු පටවි ධාතුයන් තද ගති, රළු ගති, බර ගති, සැහැල්ලු ගති, ගොරෝසු ගති, සිනිඳු ගති මෙන්න මේ වගේ ලක්ෂණ දැනෙන්න ගන්නවා. ඊළඟට තේජෝ ධාතුය නම් උණුසුම් ගති, සිසිල් ගති දැනෙන්න ගන්නවා. ඊළඟට වායෝ ධාතුය නම් චලන වෙන ස්වභාවයන්, පිම්බෙන, හැකිලෙන ස්වභාවයන් ඔන්න වගේ දේවල් දැනෙන්න ගන්නවා. ඊළඟට අපි හිතමු ආපෝ ධාතුවේ නම් පෙත ගතියක්. එහෙම නැත්නම් එකට පිඬු කරන ගතියක්, ඇලෙන ගතියක්. ඔය වගේ දේවල් මේ දැනෙන්න ගන්නවා. ඉතින් මෙන්න මේ බොහොම මූලික ප්‍රාථමික මට්ටමක දෙයක් නිරීක්ෂණය කරමින් දැන් යෝගාවචරයා මේ භාවනාවේ යෙදෙනවා. එක පැත්තකින් මේ විදිහට භවනාවේ යෙදෙන්න යෙදෙන්න මෙයාට වැටහෙන්න මෙතන කෙනෙක් පුජ්‍යලයක් ඉන්නවා කියන එකක් නෙමෙයි. මෙතන මේ තියෙන සම්පූර්ණයෙන්ම ධාතු හතරක ක්‍රියාකාරීත්වය. මෙතන තියෙන ධාතු හතරක් ඒගොල්ලන්ට ඕන විදිහට හැසිරෙනවා. මට මේක පාලනය කරන්නත් බෑ. මට ඕන විදිහට මේක හැසිරෙන්නෙත් නැහැ. මට ඕන දේ මෙතන මතු වෙන්නෙත් නැහැ. ඒගොල්ලොම ඒගොල්ලන්ට ඕන දේවල් මතු කරනවා. ඒගොල්ලොම කැමති කාලයක් පවතිනවා. ඒගොල්ලොම හිතාම නැතිලා යනවා. ඉතින් ඕක දැක්කහම ඉතින් කාතකයෙන් මෙතන තියෙන ශූන්‍යත්වය එහෙම නැත්නම් මෙතන තියෙන නිස්සාරත්වය, මෙතන තමන්ගේ පාලනයෙන් තොර ස්වභාවය කෙනෙකුට වැටහෙනවා. අනාත්ම ස්වභාවය කෙනෙකුට වැටහෙනවා. දැන් ඕක අහු නොවුනත් ඒත් ඉතින් ඕක දිහා බලාගෙන බලාගෙන යනකොට මේවා නිරන්තරයෙන්ම වෙනස් වෙනවා නේද කියන එක මේ අනිත්‍ය සංඥාව කෙනෙකුට වැටහෙන්න පුළුවන්. මොකද මේ හැම දෙයක්ම මේ ඒගොල්ලන්ට ආවේනික යම් යම් ලක්ෂණයන් තිබුණා. තිබුණාට උදාහරණයක් වශයෙන් පටවි ධාතුවට තද ගතිය කියන එක අපිටම ආවේනික ලක්ෂණයක්. තේජෝ ධාතුවට උණුසුම් උණුසුම කියන එක ආවේනික ලක්ෂණයක්. ඒකට අපි පෞද්ගලික ලක්ෂණ කියලා කියනවා. නමුත් මෙහෙම පෞද්ගලික ලක්ෂණ ඒවට තිබුණාට අන්තිමට මේවා දිහා නැවත නැවත බලන යෝගාවචරයෙකුට මේවට පොදු ලක්ෂණත් මේ මේ දර්ශනයෙම උකහා ගන්න පුළුවන්. පටවි ධාතුවේ මොන ලක්ෂණේ මත වුණත් ඒකත් ඇතිලා නැතිලා යනවා. තද ගතියක් මුලින් තිබුණේ නෑ. ඔන්න දැන් මත වුණා. ඊට පස්සේ මොහොතකින් නැතිලා ගියා. ඊළඟට තේජෝ ධාතුවක් උණුසුම් ගතියක් මුලින් තිබුණේ නෑ. ඔන්න දැන් හටගත්තා. ඊට පස්සේ සුළු මොහොතයි ඒක නැතිලා ගියා. අපි තුමු වායෝ ධාතුවේ යම්කිසි චලනයක් මුලින් තිබුණේ නෑ. ඔන්න දැන් චලනයක් සිද්ධ වුණා. ඒකත් අවසන් වුණා. ඉතින් මේ විදිහට මේ පෞද්ගලික ලක්ෂණ ටික ටික ප්‍රකට වෙලා අන්තිමට මේ පොදු ලක්ෂණ යම් කෙනෙක්ගේ හිතේ මතුවෙන්න පුළුවන්. ඒක යා මතු කරගන්න කියලා දැඩි ප්‍රයත්නයක් නොදැක්කුවත් ක්‍රමානුකූලව මේ දේ බලබලා බලබලා ඉන්නකොට අන්තිමට මේ පොදු ලක්ෂණ වලින් තමයි එකතකින් මේ ජවනිකාව ඉවර වෙන්නේ. මොකද පොදු ලක්ෂණ මතුවෙන්න මතුවෙන්න අන්න මෙයාගේ හිතේ යම්කිසි විරංජනයක් සිද්ධ වෙනවා ඒක අතකින් විරාගී ස්වභාවයක් හිතේ මතුවෙනවා දැන් අර දේවල් වල තිබිච්ච විචිත්‍රත්වය මැකිලා ගිහිල්ලා ඒවා ඒ තනි තනි ලක්ෂණ බලනවා වෙනුවට දැන් මේ හැම දෙයක්ම නිකන් අර ලොකු සාන්නස කියනවා වගේ මේක නිකන් ගොජයක් බවට පත් වෙනවා මේක නිකන් හැම අර ඇල්මරිච්ච දෙයක් බවට පත් වෙනවා මේක නිකන් පාට මැකිලා ගිහිල්ලා මේකේ රේඛා මැකිලා ගිහිල්ලා දැන් මෙතන තියෙන්නේ නිකන් සම්පූර්ණ ජවනිකාවක් කොහේ රඟ දක්වනවා ඒවා හැම එකක්ම ඇතිලා නැතිලා යනවා පඨවි ධාතුවේ ලක්ෂණ ගත්තත් ඒකත් ඇතිලා නැතිලා යනවා. තේජෝ ධාතුවේ ලක්ෂණ ගත්තත් ඒකත් ඇතිලා නැතිලා යනවා. වායෝ ධාතුවේ ලක්ෂණ ගත්තත් ඒකත් ඇතිලා නැතිලා යනවා. ආපෝ ධාතුවේ ලක්ෂණ ගත්තත් ඒකත් ඇතිලා ඇතිලා නැතිලා යනවා. ඉතින් මේක බලබලා බලබලා ඉන්නකොට මේක යම්කිසි පරිණත අවස්ථාවකදී දැන් මේ යෝගාචරයට දැන් කොහොමත් මේ සිද්ධිය දැන් බොහොම නිකන් එපා වෙච්ච ස්වභාවයක්, ඇල්මරිච්ච ස්වභාවයක්, විරාගී ස්වභාවයක් පාට මැකිච්ච ස්වභාවයක් තමයි තියෙන්නේ. ඉතින් මේක තව තව වර්ධනය වෙලා මේකේ නිමිති ගන්නම බැරි වෙන අවස්ථාවක් එන්න පුළුවන්. එතකොට අන්න ප්‍රථම වතාවට එකතකින් මේ හිත මේ යෝගාවචරයේ හිත ඔන්න දැන් අරමුණු වලින් තොරව සම්පූර්ණ නිමිති ගන්න බැරි ස්වභාවයක් තත්ත්වයට එන්න පුළුවන්. හොඳට මේ අනිත්‍යම වැටහීම හරහා අනිත්‍යම වැටහෙන වැටහෙන අනනේ නිමිති නොගන්නා ස්වභාවය. මේ තරම් වේගෙන් වේගෙන් මේවා ඇතිලා නැතිලා යනවා. ඉතින් මේකේ කොහොමද මේ මෙයාගේ ලක්ෂණ නැත්නම් මෙයාගේ හැඩරුව කොහොමද මෙයාගේ පාට මොකද්ද කියලා නිමිති ගන්න බෑ දැන් මෙතන තියෙන්නේ නිරන්තරයෙන් ඇතිවී යාමක් ඇතිවී යාම ඇතිවීමක් නැතිවීමක් පමණයි කියලා අන්න අනිමිත්ත විමෝක්ෂ මුඛයක් මෙයාට විවෘත වෙන්න පුළුවන් අනිමිත්ත පැත්තෙන් එක අතකින් නිවන් දොරටුවක් විවෘත වෙන්න පුළුවන් දැන් නිමිති ගන්නෙ නැහැ දැන් මේ හිත තියෙන යම් දැනුවත් භාවයක පමණක් දැන් මේකට මේ හිතට දැන් එක අතකින් අර සිද්ධ වෙන ක්‍රියාදාමයේ ආසාවක්වත් ගැනීමක්වත් දැඩි ග්‍රහණයක්වත් මේ මොකක්වත් නැහැ. නිමිති ගැනීමක් ඇත්තෙම නැහැ. දැන් මේ හිත දැන් එක අතකින් නිදහස් ස්වභාවයක් තියෙනවා නැත්නම් හිස් ස්වභාවයක තියෙනවා නිමිති නොගන්නා ස්වභාවයක තියෙනවා. ඉතින් ওই தත්වෙම තවත් පැත්තකින් කෙනෙක් දකිනවා දුක්ඛ ලක්ෂණය හරහා දැන් මේ ඇති වෙන්න තියෙන දෙකෙන් නිරන්තරයෙන්ම මේ කය පෙළෙනවා. නැත්නම් මේ කය කියලා හලකනට වඩා මේ බලන සංස්කාර ධර්මය නිරන්තරයෙන්ම ඇති වෙන්න තියෙන දෙකෙන් පෙළෙනවා. නිරන්තරයෙන්ම ඇතිවීම නැතිවීම දෙකෙන් පෙළෙනවා නම් එතන තියෙන පීඩාවක්. එතන තියෙන පෙලීමක්. එතන තියෙන පීඩනයක්, වෙහෙසක් කියලා අන්න මෙතන තියෙන දුක්ඛ ලක්ෂණය මතුවෙන්න පුළුවන්. ඉතින් මේ දුක්ඛ ලක්ෂණය නම් දැන් තියෙන්නේ. අනාගතයට තියෙනෙත් ඔච්චරම තමයි කියලා අන්න මේක ගැන තියෙච්ච ආශාව ප්‍රහීන වෙලා, මේක ගැන තියෙච්ච කැමැත්ත ප්‍රහීන වෙලා අන්න අතහැරෙන්න පුළුවන්. ඒකට අපි සාමාන්‍ය කියන අනිමිත් මේ අප්පනිහිත විමෝක්ෂ මුඛය කියලා අප්පනිහිත පැත්තෙන් ප්‍රනිදි නැති පැත්තකින් ප්‍රාර්ථනා ආශාවන් නොකිරීම හරහා අන්න අරමුණෙන් හිත අයින් වෙනවා. අරමුණෙන් හිත ගිලිලා යන ස්වභාවයක් තියෙනවා. ඒ වගේමයි මේක මේ නිරන්තරයෙන් මේ විදිහට මොහොතක් මොහොතක් පාසා ඇතිලා නැතිලා යනවා නම් මෙතන ආත්මයක් වශයෙන්, සාරයක් වශයෙන්, සාරවත් දෙයක් වශයෙන්, කෙනෙක් පුද්ගලයෙක් වශයෙන් පලවන්න දෙයක් නැහැ. මෙතන තියෙන හුදු ශූන්‍ය ස්වභාවයක්, හිස් ස්වභාවයක්, නිස්සාර ස්වභාවයක් කියලා අන්න මෙතන අනාත්ම ස්වභාවයක් තියෙන්නේ කියලා ඒක හොඳට ඉස්මතු වෙලා ශුන්්‍යත විමෝක්ෂ මුඛයක් ආශ්‍රයෙන් අන්න හිත නිදහස් වෙන්නත් පුළුවන්. ඉතින් මෙන්න මේ මේ අනිමිත්ත අපනිහිත ශුන්්‍යත කියන මෙන්න මේ විමෝක්ෂ මුඛ ඒක අතින් එතකොට මේ විපස්සනාවකදී යෝගාවචරය අත්දකින්න මට්ටමක්. එතකොට මේ හොඳට මේ අරමුණක් දිහා නැවත නැවත දැකලා දැකලා ඒකේ තියෙන මේ අනිත්‍ය ලක්ෂණය ප්‍රකට වීම හරහා අන්න දුක්ඛ ලක්ෂණය, අනාත්ම ලක්ෂණයන් මතුවෙන ස්වභාවයක් තමයි තියෙන්නේ. එතකොට මේ අනිත්‍ය ලක්ෂණය කෙනෙක් මතු කරගත්තා නම් එතකොට ඒක හරහා දුක්ඛ ලක්ෂණය මතු වීමත් ඒකත් ආවර්ධනය වෙලා අනාත්ම ලක්ෂණය මතු වීමත් සාමාන්‍යයෙන් ධර්මයේ විස්තර වෙනවා වෙන්න පුළුවන් කාර්යයක් කියලා. මොකද අනිත්‍ය ලක්ෂණය තමයි ඒකාතකින් මේකේ මූලිකම ලක්ෂණය බවට පත් වෙලා තියෙන්නේ. ඒකයි දැන් ඒකාතකින් ඔය මේ ඉදප්පචේතාව එහෙම නැත්නම් මේ මොකද්ද පටිච්චසමුප්පාද මූලධර්මයේ උනත් ඒකාතකින් අනිත්‍ය ලක්ෂණය මත තමයි හුඟක් මේ පෙන්눔 කරලා තියෙන්නේ. ඉමස්මින් සති ඉදං හෝති ඉමස් උප්පාදා ඉදං උප්පජ්ජති. ඉමස්මින් අසති ඉදං නහෝති ඉමස්ස නිරෝධා ඉදං නිරුජ්ජති. මේ ඇති කලෙහි මෙය වෙයි. මෙය ඉපදීමත් සමග මෙය උපදී. මේ නැති කලෙහි මෙය නොවේ. මේ නිරුද්ධ වී යාමත් සමග මෙයත් නිරුද්ධ වී යයි. එතකොට මේ එකක් හටගන්නකොට තවත් එකක් හටගන්නවා. ඒකම නිරුද්ධලා යනකොට මේකත් නිරුද්ධලා යනවා. එතකොට මේ ඇතිවීමක් නැතිවීමක් අතර තියෙන සම්බන්ධයක් තමයි එතකොට මේ ඉදප්පච්චේතාවයනුත් පෙන්වන්නේ. ඒක හොඳට කෙනෙක් තේරුම් ගත්තා නම් අන්න එතනම ලොකු ප්‍රඥාවක් අවදි වෙනවා. මේක මේ හිතලා ගන්න ප්‍රඥාවක්. එහෙම නැත්නම් චින්තාමය වශයෙන් ගන්න ප්‍රඥාවක් නෙමෙයි. බොහොම නිශ්ශබ්ද මනසකින් මේ සංස්කාර ධර්මයේ හැසිරීම දැකලා දැකලා. නැවත නැවත එතන එතනම බොහොම පච්චුප්පන්න වශයෙන් වර්තමාන වශයෙන් ඇතිවීම නැතිවීම ස්වභාවය දැකලා දැකලාම එතනින් ඇති වෙන ප්‍රඥාවක්. ඒතර ඒක ඒක තමයි මේ අනිත්‍ය සංඥාව කියන එක ඊටාම ප්‍රබලයි කියලා කියනවා. ඒ අනිත් සංඥාව යම්සේනෙකුට හොඳට ප්‍රකට වුණා නම් ඒකෙන් ඒ හරහාම කාමාශ්‍රවය ප්‍රහීන වෙනවා කියනවා භවආශ්‍රවය ප්‍රහීන වෙනවා කියනවා අවිජ්ජාශ්‍රවය ප්‍රහීන වෙනවා කියනවා මේ වගේ ආශ්‍රව ප්‍රහාණය සඳහාම මේ අනිත් සංඥාවම උනත් සෑහෙන්න ප්‍රබල කර්මස්ථානයක් බවට පත් වෙනවා. හොඳයි අපි තව ටිකක් ඉස්සරහට යමු. අනිත්‍ය අනිච්ච සංඥා භික්කවේ භාවිතා බහුලී කතා සබ්බං කාමරාගං පරියාදීයති සබ්බං රූපරාගං පරියාදීයති සබ්බං භවරාගම් පරියාදීයති සබ්බං අවිජ්ජා පරියාදීයති සබ්බං අවිජ්ජං පරියාදීයති සබ්බං අස්මිමානං පරියාදීයති සමූහಂತಿ මේ අනිත්‍ය සංඥාවේ තියෙන ශක්තිය ප්‍රබලත්වයේ බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා. මහණෙනි අනිත්‍ය සංඥාව වඩන ලද කල්හි බහුල වශයෙන් පුරුදු කරන ලද කල්හි සියලුම කාමරාගය අවසන් වෙනවා. කෙලවර කරනවා. රූපරාගය කෙලවර කරනවා. භවරාගය කෙලවර කරනවා. අවිද්‍යාව කෙලවර කරනවා. අස්පිමානය කෙලවර කරනවා. නැසනවා. විනාශ කරනවා. අන්න ඒ විදිහට අනිත්‍යතාව ඔස්සේ ශුන්්‍යතාවයට නැඹුරු වීමයි ඊළඟට තියෙන්නේ. අනිච්ච සංඤිනෝ භික්කවේ භික්කුණෝ අනත්ත් සංඥා සන්තාති අනත්ත් සංඤී අස්මිමාන සමුග්ඝාතම් පාපුණාති දිත්තේව ධම්මේ නිබ්බාණ කියලා සමහර තැනක සඳහන් වෙනවා. අනිත්‍ය සංඥාව ඇති භික්ෂුවට අනත්ත් සංඥාව පිහිටනවයි පිහිටනවයි අනත් සංඥාව ඇත්තේ ditu දැමියෙහිම නිවනවන අස්මිමානීය සමුග්ඝාත අස්මිමාන සමුග්ඝාතයට අස්මිමානීය උගුලවා හැරීමට විනාශ කිරීමට පැමිණෙනවා කියලා ඒ පාඩේනුත් හැඟවෙනවා මේ අනිත්‍ය සංඥාවේ තියෙන වටිනාකම. එතකොට මේ ඔස්සේ කල්පනා කරලා බලනකොට තමයි අපිට තේරුම් ගන්න පුළුවන් වෙන්නේ අර ධම්මපද ගාථාවල සමහර විට පරස්පර විරෝධී හැටියට පෙනෙන සමහර ගාථා. පුත්ත පුතෝ පුත්තා මත්ති ධනම් මත්ති ඉති බාලෝ විහඤ්ඤති අත්තාපි අත්තනෝනත්ති කුතෝ පුත්තා කුතෝ ධනං කියලා එහෙම සඳහන් වෙන්නේ මට පුත්තු ඇත ධන ඇත කියලා බාලයා වෙහෙසේ තමාට තමාවත් නැත කොයින්ද පුත්තු කොයින්ද ධනය කියලා එහෙම ප්‍රකාශ වෙන්නේ තමාට තමාවත් නැත කියන අදහස දැඩි අනාත්ම සංඥාව අර ශුන්්‍යතාවයට නැඹුරු වෙන පැත්තටයි මෙතන තියෙන්නේ ශුන්‍ය විදං අත්තේනවා අත්තනියේනවා ආත්ම වශයෙන් ගත යුතු දෙයක්වත් ආත්මයට අයිති දෙයක්වත් මෙතන නැත කියන අදහසයි. සමහර කෙනෙක් මේ ශුන්්‍යතා කියන වචනයට බයයි. යම් පොඩ්ඩක් කියමු. දැන් මේකේ තව පැත්තක් පෙන්වලා දෙනවා. දැන් මේ අර කලින් කියපේකම මේ පැහැදිලි කරන හොඳ සූත්‍රයක් සයන්වස මතු කරලා දෙනවා. මේක අනිත්‍ය සංඥා සූත්‍රය කියලා සංයුක්තනිකායේ කන්ද සංයුක්තයේ තමයි එන්නේ. අනිත්‍ය සංඥා භික්කවේ භාවිතා බහුලී කතා සබ්බං කාමරාගම් පරියාදීයති. සබ්බං රූප රාගම් පරියාදීයති. සබ්බං භව රාගම් පරියාදීයති. සබ්බං අවිජ්ජම් පරියාදීයති. සබ්බං අස්මිමානම් පරියාදීයති සමෝහන්ති කියලා ඊටාම ප්‍රබල ප්‍රකාශයක් මෙතන මේ අනිත්‍ය සංඥා සූත්‍රයේ සඳහන් වෙනවා. කියන්නේ යම්සි කෙනෙක් අනිත්‍ය සංඥාව බහුලීකృత කරනවා නම් ඒ තුලින්ම කාමරාගය මේ කෙලවර වෙනවා නැත්නම් කාමරාගය ෂය වෙලා යනවා. භවරාගය ෂය වෙලා යනවා. රූප රාගේෂ වෙලා යනවා ඊළඟ අවිද්‍යාවසය වෙලා යනවා අස්මිමානයත් මේෂ වෙලා යනවා ඒවා සම්පූර්ණයෙන්ම මෘණු පුටා දැමෙනවා කියන මේ ප්‍රකාශය එනවා ඊට පස්සේ තවත් සූත්‍රයක් සායනත මතු කරනවා මේක එනවා සම්බෝධිපක්ඛිය කියලා සූත්‍රයේදී අංගුත්තර නිකාය නවක නවක නිපාතේ එතෙන්දී බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා අනිත්‍ය සංඤිනෝ භික්කවේ භික්ඛුනෝ අනත්ත් සංඥා සංඨාති අනත්ත් සංඤී අස්මිමාන සමුග්ඝහතම් පාපුනාති දිත්තේව ධම්මේ නිබ්බානං එතකොට මෙන්න මේ ප්‍රකාශයේදී සඳහන් වෙනවා අනිත්‍ය සංඥාවත් අනාත්ම සංඥාවත් අතර තියෙන සම්බන්ධයක්. කියන්නේ යම්සි කෙනෙක් තුළ හොඳට අනිත්‍ය සංඥාව පිහිටියානම් එයා තුළ හොඳට කාවැදුනා නම් මෙන්න මේ කියන අනිත්‍ය සංඥාව ඒ හරහාම අනාත්ම සංඥාව මතුවෙනවා. ඒ හරහාම අනාත්ම සංඥාව තුළත් එයා අනාත්ම සංඥාවත් එයා තුළ පිහිටනවා අය. ඒ අනාත්ම සංඥාව හරහා මෙයාගේ තියෙන අස්මිමානය මුලින් මුලින් උපුටා දැමෙනවා ඒ කියන්නේ අස්මිමානය අස්මිමානය මුලින් උපුටා දමනවා නම් ඒ කියන්නේ තින් නිවන් දකින්න. ඒ අස්මිමාන සමුග්ඝාතය කියලා කියන්නේම නිවන කියන එක තමයි මේ ස්වාමීන් වහන්සේගේ පාර දේශනාවදී මතු කරලා දෙන්නේ. එතකොට මේ අස්මිමානයේ සමුග්ඝාතය සිද්ධ වෙනවා හොඳට අනාත්ම සංඥාව කෙනෙක් තුළ වැඩිලා නම්. එතකොට ඒ කියන්නේ නිවන් මේ වර්තමාන වශයෙන්ම නිවන් දකින්නවා කියන කාරණේ පෙන්වලා දෙන්නේ. ඊළඟට තවත් ගාථාවක් මතක් කරලා දෙනවා මේ ධම්මපදයේ තියෙන පුත්තාමත්ති ධනම්මත්ති ඉතිබාලෝ විහඤ්ඤති අත්තාහි අත්තනෝ නත්ති කුතෝ පුත්තා කුතෝ ධනං. කියන්නේ පුත්තු ඉන්න අය ධනෙ තියෙන අය කියලා සාමාන්‍ය මිනිස්සු හිතාගෙන ඉන්නවා. ඒ කියන්නේ දැන් සාමාන්‍ය ලෞකික නැත්තම් පෘථග්ජන ස්වභාවය තමයි මට අරව තියෙනවා මට මේවා තියෙනවා මට පුත්තු තියෙනවා මට ධනෙ තියෙනවා මට රස්සාවක් තියෙනවා මට නිලයක් තියෙනවා තලයක් තියෙනවා රටේ නැති දේවල් ඉතින් අපි අපිට තියෙනවා කියලා හිතාගෙන තමයි සාමාන්‍යයෙන් ඉන්නේ. ඉතින් ඔය හැම දෙයක් සම්බන්ධයෙන්ම ලොකු වෙහෙසකුත් ගන්නවා. ඒවා මම මමත්වයෙන් සලකනවා, ඒවා මගේ කරගන්නවා, ඒ හරහා මාන්නෙකුත් ඇති කරගන්නවා. මේ විදිහට එක එක දේවල් අපි සතුව තියෙනවාය කියලාගෙන අපි සෑහෙන්න ආත්මික ආත්ම ස්වභාවයක් හදාගෙන ජීවත් වෙන ස්වභාවයක් තමයි තියෙන්නේ. ඉතින් මේ ඔක්කොම අභියෝගයකට ලක් කරමින් බුදුරජාණන් වහන්සේ මේ ගාථාවේදී කියන්නේ මේ පුත්තු ඉන්න අය, ධනෙ තියෙන අය කියලා මේ මේ බාලයා කරන මෝඩ මිනිස්සයා කරන මේ ප්‍රකාශය ඊටාම තේරුමක් නැති ප්‍රකාශයක්. මොකද අත්තාහි අත්තුනෝ නැති. Tamanට තමාවත් නැත. කුතෝ පුත්තා කුතෝ ධනං. එහෙමනම් ඉතින් මොන පුත්තුද කොමන ධනයක්ද කියලා තමයි බුදුරජාණන් වහන්සේ අහන්නේ. ඉතින් ඒකාතකින් බැලුවාම මේ දේවල් තියෙනවා කියලා ගන්න සංඥාවේ තියෙන මේ නිස්සාරත්වය ලකුවට දේවල් තමා සතුව තියෙනවායි කියලා සැලකෙන සැලකීමේ තියෙන නිස්සාරත්වය තමයි මේ ගාථානුත් මතුවෙන්නේ. මොකද අන්තිම වශයෙන් ගත්තාම තමන්ට තමන්වත් නැහැ. මොකද තමන් කියලා ගන්න තැනත් කෙනෙක් පුද්ගලයෙක් කියලා දෙයක් නැහැ. එතනක් තියෙන හිස් ස්වභාවයක්. එතනක් තියෙන නාම ධර්ම, රූප ධර්ම ස්වභාවයක්. ඒතකොට නාම ධර්මේනොත් මොහතක් මොහතක් පාසා ඇතිලා නැතිලා යනවා. රූප ධර්මයනුත් මොහොතක් මොහොතක් පාසා ඇතිලා නැතිලා යනවා. මේ හැම දෙයකම තියෙන සාපේක්ෂ ස්වභාවයක්, හැම දෙයකම තියෙන හිස් ස්වභාවයක්. එහෙමනම් ඉතින් Tamanට Tamanවත් නැතිකොට මේ Taman ලකුවට හිතාගෙන ඉන්න සංකල්පමය වශයෙන් හිතාගෙන ඉන්න මේ පුත්තු දරුවෝ ධනය මේ එකක්වත් අපි ඇතේ කියලා හිතාගෙන හිටියට ඒවා මොකක්වත් එහෙම දෙයක් නැහැ. දැන් අපි හිතාගෙන ඉනවා මේ කය මට අයිති නැත්තම් මේ මම ආහාර ගන්නවා මේ කන්නේ ඊටාම රස මේ රසවත් දේවල් කියලා අපි හිතාගෙන ඉන්නවා නමුත් අප ධාතු පැත්තකින් හිතලා බැලුවාම ඒ ආහාර දන්නේ නැහැ මේ මනුස්සයෙක්ගේ කටක් ඇතුළේ තියෙන අය නැත්තම් මේ උගුර උගුරෙන් පහළට දැන් යනවා අය කියලා ඒ ආහාර දන්නේ නැහැ ඒ ආහාරයල හුදු ආහාරය නැත්නම් හුදු ධාතු ස්වභාවයක් පමණයි. ඉතින් අපි එහෙම හිතන්නේ අපි මේවට වටනකම් දීගෙන, මේවට නම් ගම් දීගෙන, මේවට වෙළඳ දැන්වීම ප්‍රචාරය කරගෙන ලොකුවට ඉතින් මේවා පැටලිච්ච ස්වභාවයක් තමයි සාමාන්‍යයෙන් තියෙන්නේ. ඒ නිසා මේ පෙන්වන ධහම එක අතකින් අර සාමාන්‍ය පෘථග්ජනව හිතන සාමාන්‍යයෙන් මේ ලෝකේ දේවල් තියෙනවා අය ලෝකේ දේවල් හරිම සාරවත්ය නැත්නම් ලෝකේ දේවල් වලට ලොකු වටිනකමක් තියෙනවා කියලා ඒ ගන්න සංඥාවට තාම පටහැනි දර්ශනයක් තමයි මෙතන තියෙන්නේ. මොකද අන්තිමට බැලුවහම මේවා ඇති දෙයක් නැහැ. මේවා තියෙන නිස්සාරත්වයක්, මෙතන තියෙන ශූන්‍යත්වයක් කියන දර්ශනය තමයි ඇත්තටම මේ ගැඹුරින් බැලුවහම මෙතන මේ ඉදිරිපත් වෙලා තියෙන්නේ. හොඳයි. සමහර කෙනෙක් මේ ශුන්්‍යතා කියන වචනයට බයයි. යම් යම් හේතුන් නිසා. ඒ නිසාම තමයි අපි පළමුවෙනි දේශනාවේදීම සඳහන් කළේ ශුන්්‍යතා ප්‍රතිසංයුක්ත සූත්‍ර ගැන කල්යාමේදී සංඝයා වහන්සේලාගෙම සැලකිල්ල අඩු වෙන බව. ඒවාට කම් යොමු නොකරන බව. ඒවා ගැන තේරුම් ගන්න උත්සාහ නොකරන බව. බුදු පියාණන් වහන්සේ කල්තබාම අනාගත බය හැටියට දක්වලා තියෙනවා. අන්න එතකොට මේ ශුන්්‍යතා කියන වචනේ ඇති වැදගත්කම අපිට පේනවා. සමහර සූත්‍ර දේශනාවලින් විශේෂයෙන්ම සුත්තනිපාතයේ පාරායන වර්ගයේ ඊටමත් ගැඹුරු ධර්ම කොටස් තියෙන ග්‍රන්ථයක් තමයි සුත්තනිපාතයේ ඒනොත් පාරායන වර්ගයේ විශේෂයි. අටක පාරායන වර්ග දෙක. මේ පාරායන වර්ගයේ තියෙනවා මෝගරාජ මානෝ පුච්ඡා කියන සූත්‍රයක්. මෝගරාජ නැමැති බ්‍රාහ්මණ මානවකෙක් බුදු පියාණන් වහන්සේගෙන් අහනවා මෙන්න මෙහෙම ප්‍රශ්නයක්. කතං ලෝකං අවෙක්ඛන්තං මච්චු රාජාන පස්සති. ලෝකයේ දෙස කවර ආකාරයකින් බලන්නකුව මාරයා නොදකීද? මාරයාගේ ඇසට හමු නොවේද කියන එකයි බුදු පියාණන් කියන එකයි. බුදු පියාණන් වහන්සේ ඊට දෙන පිළිතුර ශුඤ්‍යතෝ ලෝකං අවෙක්කස්සු මෝඝරාජා සදා සතෝ මෝඝරාජ සදා සතෝ මෝඝරාජ සදා සතෝ අත්ථානුදික්ඛෙන් ඌහච්ච ඌහච්ච ඌහච්ච එවං මච්චු තරෝසියා එවං ලෝකං අවෙක්ඛන්තං මච්චු රාජාන පස්සති මෝගරාජය හැම කලහිම සතිමත්ව ලෝකය ශුන්‍ය වශයෙන් බලව ආත්මය පිළිබඳ සියුම් ආත්මය පිළිබඳ සියුම් වූ ඒ දෘෂ්ටිය මුළු නුපුටා දමා මෙන්න මේ ආකාරයෙන් මායාවෙන් මරණයෙන් එතර වූෙක් වන්නේය ලෝකය දෙස මේ විදිහට ශුන්‍යත්වයෙන් බලන තැනත්තාද මායя නොදකි මේනොත් අපිට පේනවා ශුන්‍යතාව පිළිබඳව අවසානයේ මුළු මහත් ධර්මයම අර ලෝක ධාතුව වගේම ශුන්්‍යතාවයටයි නැඹුරු වෙන්නේ. මෙන්න මේ ශුන්්‍යතාව නිසා තමයි ඊ타මත්ම වටිනා පාඩයක් සඳහන් වෙන්නේ චූලතණ්හා සංඛේ සූත්‍රයේ. මෙදුම් සංගියේ චූලතණ්හා සංඛේ සූත්‍රයේ සඳහන් වෙනවා බුද්ධ දේශනාවක් හැටියටම. ශක්‍රයයි ඒක කියන්නේ. ශක්‍රයාට දෙසූ එක්තරා විශේෂ දේශනාවක සඳහන් වෙන පාඩයක් හැටියට. සබ්බේ ධම්මා නාලං අභිනිවේසාය. ඊටාම කෙටි පාඩයක් නමුත් ගැඹුරු අර්ථයක් තියෙනවා. මේක සිංහලට නගනකොට සබ්බේ සබ්බේ කියන්නේ නම් හැම දෙයක්ම. නමුත් අපිට මෙතන පරිවර්තනය කරන්නට වෙන්නේ කිසිම දෙයක් දෘෂ්ටි පරාමර්ශණයෙන් නොගත යුතුය කියලයි. අභිනිවේෂ කියලා කියනවා. අපි සමහර අවස්ථාවල පරිවර්තනය කළා රිංගා ගැනීම කියලා. දෘෂ්ටි පිළිබඳව විශේෂයෙන්ම අභිනිවේෂ කියන වචනේ යොදනවා. දෘෂ්ටි වලට රිංගා ගන්නවා. අන්න එහෙම ස්වභාවයක් ලෝකයාගේ සිත් තුළ තිබෙනවා. යම් කිසි දෙයක් මැව්වට පස්සේ ඒක ඇතුළට රිංග ගන්නවා. මේ අභිනිවේෂ කියන වචනේ ඒ රිංගා ගැනීමේ අදහස් තියෙනවා. සබ්බේ ධම්මා නාලං අභිනිවේෂාය කියන්නේ ආරක්ෂාව පතාගෙන ආත්ම වශයෙන් අරගෙන කිසිම දෙයකට ඇතුල් වෙන්න සුදුසු නැහැ. කිසිම දෙයක් දෘෂ්ටි වශයෙන් පරාමර්ශණය කරන්න අල්ලගන්න සුදුසු නැහැ කියන එකයි තේරුම. සබ්බේ ධම්මා නාලං අභිනිවේෂාය. හොඳයි. නැතත් එතකොට මේ තව සූත්‍ර කීපයකින් ස්වාමීන් වහන්සේ කරුණු ගන්නවා එකක් තමයි මෝගරාජ මේ මානව පුච්චා කියලා මේ පාරායන වර්ගයේ හම් වෙන සූත්‍රයක් සුත්තනිපාතේ ඒකදී මේ මෝගරාජ කියලා බ්‍රාහ්මණ මානවකෙක් ඇවිල්ලා බුදුරජාණන් වහන්සේගෙන් අහනවා කොහොමද මාරයට අහු නොවී ඉන්නේ කියලා. මාරයට අහු නොවී ඉන්නේ කොහොමද කියලා අහුවම තමයි මේ දෙන පිටුතුර ශුඤ්‍යතෝ ලෝකං අවෙක්කස්සු මෝගරාජ සදා සතෝ අත්තානුදිට්ඨින් වහච්ච එවම් මච්චුතරෝසියක් එවන් ලෝකං අවෙක්ඛන්තං මච්චු රාජාන පස්සති. දැන් මේ මච්චු රාජා කියලා කිව්වහම මායя කියන අදහස එහෙම නැත්නම් මරණය කියන අදහස මේ දෙකම ගන්න පුළුවන්. ඒතර මායя කියන එක දහමේ එක එක පැත්තෙන් විග්‍රහ වෙනවා. ඒ කියන්නේ මෙතන මේ එළියේ ඉන්න මාර දිව්‍ය පුත්‍රයාගෙන් කොහොමද ගැලවෙන්නේ කියලා ගන්න අදහසටත් වඩා මෙතන අපි තුල නිරන්තරයෙන් සිද්ධ වෙන මේ ඇතිවීම නැතිවීම දෙකෙන් එහෙම නැත්නම් මේ මරණයෙන් නිදහස් වෙන්නේ කොහොමද කියන කාරණේ තමයි ගැඹුරින් මේ මොගරාජ කියන මේ බ්‍රාහ්මණමානෝකයා අහන්නේ. ඒතර බුදුරජාණන් වහන්සේ දෙන ඍජු පිළිතුර තමයි මේ ශුන්්‍යතෝ ලෝකං අවේක්කස්සු. මේ ශූන්‍ය වශයෙන් මේ ලෝකෙ දිහා බලන්න. ඒ කියන්නේ මෙතන කෙනෙක් පුජ්‍යලයක් මමෙක් ආත්ම ස්වභාවයක් තියෙනවා කියන පැත්තකින් නෙමෙයි. මෙතන එහෙම දෙයක් ඇත්තේ නැහැ. මෙතන තියෙන්නේ මොකක්වත් නැති ස්වභාවයක්. ආත්ම දර්ශනයක් නැහැ. ආත්මීය ස්වභාවයක්, සාරවත් ස්වභාවයක්, දිගට පවතින ස්වභාවයක් නැහැ. මෙතන තියෙන ශූන්‍ය ස්වභාවයක්. මෝගරාජ සදා සතෝ. ඒ ඒ බඳු දර්ශනයකින් හැමතිස්සම සතිමත්ව හැසිරෙන්න. අත්තාලු දිට්ඨින් උහච්ච එවම් මච්චු තරවසිය. මේ මේ විදිහට හැසිරීම තුලින් යම්කිසි ඒ ඇතුලේ තියෙන යම්කිසි දෘෂ්ටියක් තියෙනවා නම් යම්කිසි ආත්ම දෘෂ්ටියක් තියෙනවා නම් ආත්මයක් තියනවාය මම ඉන්නවාය කෙනෙක් ඉන්නවාය පුජ්‍යලයක් ඉන්නවාය කියලා යම් කිසි හෝ සියුම් මට්ටමකින් දෘෂ්ටියක් තියෙනවා නම් අන්නේ දෘෂ්ටිය ටික ටික මුලින් උපුටා දමන්න ටික ටික උගුලවලා දමන්න කොහොමද අර ශුන්්‍යතෝ ලෝකං අවෙක්කස්සු මේ ලෝකේ ශූන්‍ය වශයෙන් දැකීම හරහා හිස් වශයෙන් දැකීම හරහා ආත්මයක් සාරයක් නැතිව වශයෙන් දැකීම හරහා එතකොට මේ ශුන්්‍යතාවය කියන එක මේ සාමාන්‍යයෙන් විස්තර වෙන්නේ ඒ කියන්නේ මෙතන ආත්මයක් සාරයක් නැති නැති අර්ථයෙන්ම තමයි ශූන්‍යයි කියලා කියන්නේ. එතකොට මේක තව ඉස්සරහට ගෙනියනවා මේ තවත් සූත්‍රයක් සම්බන්ධයෙන් ඒ තමයි මජ්ක්‍ධිම නිකායේන මේ චූල තණ්හා සංකේ සූත්‍රය. ඒ චූල තණ්හා සංකේ සූත්‍රයේදී තකාතේ හරිය මේ මේ ලස්සන සංසිද්ධියක් වෙන්නේ මේ බුදුරජාණන් වහන්සේව හම්බ වෙනවා චක්‍රදේවේන්ද්‍රයා. ආවට පස්සේ ටිකක් ගැඹුරු ධර්මයක් දේශනා කරනවා චක්‍රදේවේන්ද්‍රයා. ඉතින් ඒක තේරුණ බවක් ඒ තරම්ම හැඟෙන්නේ නැහැ. එයාට වැඩ තියෙනවා කියලා සක්‍රදේවිය යන යන්න. ඊට පස්සේ ගියාට පස්සේ දැන් මේක දකිනවා මේ මහමුගලන් මහරහතන් වහන්සේ මේ මේ තරම් ගැඹුරු ධර්මයක් මේ සක්‍රදේවියන්ට ප්‍රකාශ කළා. මේක තේරුම් ගත්තද මේ සක්‍රදේවියෝ කියලා බලන්නත් එක්ක මේ යනවා සක්‍රදේවිය ඉන්න තැනට. ගිහිල්ලා අහුවාම තමයි මේ සක්‍රදේවියගෙන් අහනවා මොකද්ද කියපු ධර්මය කියලා. එතකොට තමයි මේ සක්‍රදේවියෝ විස්තර කරන්නේ මෙන්න මෙහෙම එකක් තමයි කිව්වේ කියලා සබ්බේ ධම්මා නාලං අබිනවේසාය. මේ කිසිම දෙයක් අසර රිංග ගන්න එපා. ඉතින් දැන් අන්තිමට මේ මුගලන් මහරහතන් වහන්සේ මේක ඇත්තටම මෙයාට තේරුණාද කියලා බලන්න අර එයාගේ වෛජයන්ත ප්‍රාසාදය පොඩ්ඩක් හොල්ලනවලු. හෙල්ලුවාම තමයි අන්න ඒකින් දිව්‍යාංගනාව බය වෙලා සක්‍ර දෙවියොත් බය වෙලා. දැන් හැබැයි මේ සක්‍ර දෙවියෝයි දිව්‍යාංගනාවයි මේ මේකට රිංගල ඉඳලා තියෙන්නේ. මේ වෛජයන්ත ප්‍රාසාදයට තමයි රිංගල ඉඳලා තියෙන්නේ. ඒක අතහැරලා නැහැ. ඉතින් ඒක ආબોධ වෙලා නැහැ මේ දෙවියන්ට නැත්තම් සක්‍ර දෙවියන්ට මේ නැත්තම් කවුද දිව්‍යාංගනාවන්ට ඒ කියන්නේ බණ ඇහුවට බණ වැටහිලා තිබිලා නැහැ. ඉතින් ඒ කාරණාව තමයි මේ මුගලන් මහරහතන් වහන්සේ මතු කළ දෙන්නේ මේ මේ කක්‍ර දෙවියන්ට මේ අපි මේ පෙන්නන සබ්බේ ධම්මා නාලං අබිනිවේසාය කියලා ගුවාම එතන හාත්පසට ඇතිරිච්ච අර්ථයක් තියෙනවා කිසිම දෙයකට රිංගා නොගන්නා ස්වභාවයක්. කිසිම දෙයකට දෘෂ්ටි පරාමර්ශණයෙන් කෙනෙක් ඉන්න අය පුජ්‍යලයක් ඉන්න අය මෙතන දෙයක් තියෙන අය සාරයක් තියෙන අය කියලා කිසිම දෙයකට රිංග ගන්නේ නැති ස්වභාවයක් තමයි මේ සබ්බේ ධම්මා නාලං අබිනවේසාය කියලා ගත්තම ඉතාලම ප්‍රබල ප්‍රකාශයක් තමයි මේ ඉස්සරහට අරන් තියෙන්නේ. ඒ කියන්නේ අපේ හිත සාමාන්‍යයෙන් මොකක්ම හරි අස්සකට රිංගන ස්වභාවයක් තමයි තියෙන්නේ. මොකක් හරි ඇසුරේ ඉන්න ස්වභාවයක්. මොකක් හරි දෘෂ්ටියකින් ගන්න ස්වභාවයක්. නැත්තම් මොකක් හරි දෙයක් සම්බන්ධයෙන් යම් මතයක් දරන ස්වභාවයක් තමයි සාමාන්‍යයෙන් තියෙන්නේ. අපේ හිත මොකකින්වත් එහෙම මතයක් දරන්නේ නැතුව මොකක් අස්සට රිංග ගන්න යන්නේ නැතුව මොකක්වත් ඇසුරු කරන්න යන්නේ නැතුව ලං වෙන්න යන්නේ නැතුව තනි කරම නිදහස් විමුක්ත ස්වභාවයක ඉන්න ඉන්නේ ඉතින් හිතන්න බැරි තරම් අඩු කාලයක්. සාමාන්‍යයෙන් හිතේ ස්වභාවය තමයි මොහොකට අර රිංගගෙන හේතු වෙලා මේ ඉන්න ස්වභාවය තමයි සාමාන්‍යයෙන් හිතක තියෙන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ කියනවා එහෙම ඉන්න තාක් මොහොකට හරි රිංගගෙන ලං වෙලා මේ මොකක්ද හරි හේතු වෙලා එහෙම නැත්නම් මොකක්රි අසුරු කරමින් ඉන්න තාක් ඒබඳු හිත විමුක්ත වෙලා නැහැ කියලා කියනවා. උපයෝ උපයෝ භික්කවේ අවිමුක්තෝ අනුපයෝ විමුක්තෝ කියලා ඔය උපය සූත්‍රයේදී එහෙම බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා. මොකක්ම හරි අසුරු කරමින් ලං වෙලා උපාදාන කරමින් ඉන්නවා නම් ඒබඳු හිතක් විමුක්ත වෙලා නැහැ. නමුත් ඒබඳු උපාදාන කිරීමක් ලං වීමක් අල්ල බදා ගැනීමක් දෘෂ්ටි වශයෙන් පරාමර්ශණය කිරීමක් ඒ මොකක්වත්ම නැත්නම් අන්න ඒ බඳු සිතක් විමුක්තයි. ඒ බඳු සිතක් නිදහස් කියලා තමයි සලකන්න වෙන්නේ. එතකොට මේ සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ සඳහන් කරන්නේ කිසිම දෙයක් දෘෂ්ටි පරාමර්ශණය නොගත යුතුය කියන ප්‍රකාශය තමයි නිකන් අවවාදයක් වශයෙන් මේ මේකෙදි සක්‍ර දෙවියන්ට කියලා දීලා තියෙන්නේ අපේ හිතේ තියෙන ස්වභාවය තමයි මොකක් හරි දැක්කහම ඒකට රිඳ ගන්න ගතිය. කිසිම දෙයකට ඇතුල් වෙන්න සුදුසු නැහැ. කිසිම දෙයක් දෘෂ්ටි වශයෙන් පරාමර්ශණය කරන්න, අල්ලගන්න සුදුසු නැහැ කියන එකයි තේරුම සබ්බේ ධම්මා නාලං අබිනවේසාය කියන මේ කාරණාව. ඉතින් මම හිතනවා අදට අපි ටිකක් දිගට දිගට යනවා ඉස්සරහට ඉස්සරහට. ඉතින් තවත් ගැඹුරු ගැඹුරු කාරණා තමයි ඉස්සරහට එන්නේ. අපි පොඩ්ඩක් මේ හරියෙන් නවත්තලා මේ කියන දේවල් තේරුණාද නැත්නම් මේකට තව එකතු කරන්න දේවල් තියෙනවද නැත්නම් කට්ටිය දැනටම නිදිද කියලා පොඩ්ඩක් බලන්නත් එක්ක අපි සාකච්ඡාවක් පොඩ්ඩක් පටන් ගන්න හොඳයි කියලා මට හිතෙනවා. ඔව්. මේ කියන කාරණා නැති හුඟක් ගැඹුරුයි. ඇත්තට මේ කටුගුරුන් සාන්නාසික දේශනා ගැඹුරු බවක් තියෙනවා. හුඟක් මේ ගැඹුරු සූත්‍ර වලින්මයි මතු කරලා ගන්නෙත්. හැබැයි ඉතින් මේ දේවල් පොඩ පොඩ පොඩ අපි තේරුම් ගන්නවා නම් මේවා ලොකු සාරවත් බවක් නම් තියෙනවා. ඒ කියන්නේ මේ මේ සාරවත් බවක් කියන්නේ බුද්ධ දේශනාවේ බොහොම සංගවිචාර්ථ රසක් ඒ වගේම විපස්සනාවකින් පොඩ්ඩක් හරි යොමු විය යුතු පැත්තක් තමයි සායනාසේ මතක කරලා දෙන්නේ. ඇත්තටම ඔය ශූන්‍යතා දර්ශනය එහෙම නැත්නම් අනිමිත්ත අපනිහිත ශුන්්‍යත ඔය වගේ දර්ශනයක් ඇත්තටම මේ හුඟක් කරාතුරකින් තමයි කෙනෙක් කතා කරන්නේ. මේ සාමාන්‍ය ඉතින් ඔය දෙමාපියන්ට සලකන හැටි වගේ දේවල් බනකට ගන්නවා මිසක් ඉතින් මේ වගේ දෙයක් සාමාන්‍යයෙන් කතා කරන්නේ හුඟක් අඩුවේ ධර්ම දේශනාවලදී ටික අටුවන සාන්නාංශේ මේවා හොඳට ඉතින් එළියට අරගෙන ඒවා ඒවා මතු කරලා තියෙන සූත්‍ර එළියට අරගෙන ඒවට ලොකු වටිනකමක් දීලා කතා කරනවා. අර සාමිනහන්සේ මතක් කරනවා වගේම මේ බුදුරජාණන් වහන්සේ කියලා තියෙනවා මේ ශූන්‍යතා ප්‍රතිසංයුක්ත දේශනා ගැඹුරුයි කියලා හිතලා පස්සේ පස්සේ පසු කාලීනව අත්හැරලා දානවා කියලා. يعني මේවා මොකද මේ මේ කියන දේවල් අපි තනි කරම හිතින් තේරුම් ගන්න ගියොත් තනි කරම මේවා ගැන කිසිම ප්‍රායෝගික වටන මේ ප්‍රායෝගික පැත්තෙන් අත්දැකීමක් නැතුව මේවා ගැන නිකාම හිතලා මේ මොකද්ද කියන්නේ කියලා තේරුම් ගන්න ගියොත් පැටලෙන එකම තමයි සිද්ධ වෙන්නේ. ඉතින් ඒ හින්දා මේවා ගැඹුරුය මේවා තේරෙන්නේ නැහැ කියලා අත්හැරලා දානවලු. කියලා තමයි බුදුහාඳුරුවෝ කියන්නේ පසු කාලීනව එතකොට මේ ශූන්‍යතා ප්‍රතිසංස දේශනා භික්ෂුන් වහන්සේලා අතරින් මගහැරලා යනවා අය අතහැරලා යනවා අය. ඒත් එක්ක අර ධර්මයේ තියෙන ගැඹීරත්වය ධර්මයේ තියෙන ගැඹුර ධර්මයට අහිමි වෙලා යන ස්වභාවයක් තමයි තියෙන්නේ. ඉතින් අපි එකාතකින් බලනවා නම් උත්සාහත් වෙන්න තියෙන්නේ කොහොමද මේ වගේ දේවල් ප්‍රත්‍යක්ෂ කරගන්නේ මේ කියන දේවල් ඒ ප්‍රත්‍යක්ෂ ඥානයකට ලං කරගන්නේ කොහොමද කියලා බලන්න පුළුවන් නම් ඊටාම වටනවා. මොකද නැත්තම් අපි මේ දේවල් අහලා මොකද්ද මේ කියන්නේ මේ ශූන්‍ය ශූන්‍ය විදිහට බලන්න කියනවා මොකද්ද මේ ශූන්‍යයි කියන්නේ ආහාර මේ කියන අපි හිතින් හිතලා තමයි මේවා තේරුම් ගන්න යන්නේ. එතකොට නම් ඉතින් හුඟාක්ම පැටලෙන එක තමයි වෙන්නේ. එතකොට ඉතින් කොහොමත්ම තේරෙන්නේ නැති තත්ත්වයක් තමයි තියෙන්නේ. එහෙමද? තේරෙනවද? කවුද? සෙන්ස අපරේ ඔතන අර මේ දැන් සොයනත් කියපු කතාව දැන් අර ශූන්‍ය විදියට ලෝකෙ දිහා බලන්න කියලා නේ කියන්නේ. <laughs> එතකොට ගොඩක් මේ භාවනාවේදී ක්‍රමක්‍රමයෙන් මේ ටික ටික අත්හැරිලා දෙන තත්ත්වයක් නිසා නැතුව මේ අර බැලීම ප්‍රමාණයෙන් අර නුවණින් හිතලා බැලීම ප්‍රමාණයෙන් එන දෙයක් නෙමෙයි නේද? ඒක තමයි. ඒක තමයි මමත් කිව්වේ දැන් අර. දැන් මේ අපි ගාතාව අහලා කෙනෙක් කියනවා මේ ඔක්කොම ඇති දෙයක් නෑ ඔක්කොම ශූන්‍යයි. ඉතින් මේ විදිහට මම හිතින් හිතන්න ඕන. අපේ මම ඉතින් ඔක්කොම හිතනවා මොකක්වත් නැහැ දෙයක් නැහැ ගාලල්ලා කියලා. <laughs> එහෙම ඉතින් ඉන්න ගත්තොත් ඉතින් එතන එතන තියෙන නිකන් අර මතු පිටින් අර ධර්මයක් හටගෑමක් විතරයි. ඒක මේ අවබෝධයකින් කරන දෙයක් නෙමෙයි. ඒක නිකන් අර මේ ප්‍රකාශයක් වශයෙන් සංකල්පයක් වශයෙන් එයා නිකන් හිතින් දරන උත්සාහයක් විතරයි. ඉතින් ඒ ඒ උත්සාහය හරහා ඉතින් පොඩි කාලයක් සමහරට කෙලෙසුන්ගෙන් තොරව හිත තියෙන්න පුළුවන්. මොකද ආයෙත් කෙලෙස් හිතට එනවා. මොකද ප්‍රතිපදාවෙන් ආපු ගමනක් නැහැනේ. බුදුන් වහන්සේ පෙන්වන මේ පාර තනිකරම හිතේ හිතේ යම් ඒකාග්‍රතාවයක් හදාගෙන මේ දේවල් හොඳට සංස්කාර වශයෙන් සම්මර්ෂණය කළා يعني දැකීම හරහා දැන් ශුන්්‍යත කියන එකට එන්නම දැන් අර මුලින් මතක් කරනවානේ අනිමිත්ත අපනිත ශුන්්‍යත කියලා විමෝක්ෂ මුඛ වශයෙන් ඉතින් දැන් සාමාන්‍ය ධර්මයේ විස්තර කරන්නේ කෙනෙක් හොඳට අනිත්‍ය ලක්ෂණය ප්‍රකට කරගත්තොත් පමණයි අනිමිත්ත පැත්තට එන්නේ. ඊළඟට දුක්ඛ ලක්ෂණය ප්‍රකට කරගත්තාම තමයි අපනිහිත පැත්තට එන්නේ. අනාත්ම ලක්ෂණය ප්‍රකට කරගත්තට පස්සේ තමයි ශුන්්‍යත පැත්තට එන්නේ. ඉතින් ඒ කියන්නේ මේ තුනට සංකල්පමය වශයෙන් එන්න එනවා කියන එකකින් කොහොමත් හිතින් හදාගත්ත දෙයක්. නමුත් මේකට සත්‍ය වශයෙන් එන්න නම් ඊට කලින් පියවර අපි ගන්න වෙනවා. ඊට කලින් පියවර මොකද්ද? එහෙනම් මේ ත්‍රිලක්ෂණේ වැටහීම. ත්‍රිලක්ෂණේ වැටහීම කියන එකටත් එකතකින් එකපාරට එන්න බෑ. ඊට කලින් ඔන්න අපි ධාතු පැත්තෙන් කතා කරනවා නම් සාමාන්‍යයෙන් කියනවා ධාතුන්ගේ ලක්ෂණ මේ කියන්නේ මොකද්ද? පෞද්ගලික ලක්ෂණ දැනගන්න කියලා. ඔය මේ අර මෑතකදී පළවුණේ ඔය මේ කවුද හයඩෝ පණ්ඩිතාභිවංශ ස්වාමීන් වහන්සේ අපත් වෙන්න ටික කාලයකට කලින් පොතක් නිකුත් වුණා මේ යෝගා මොකන්ද යෝගා යෝගාවචර උපදේශනය ඔන්න ඔය වගේ පොතක් ඒක ඉංග්‍රීසියට දාලා තියෙන්නේ පේයින් ද වේ පේයින් ද වේ නේ පේවින් ද වේ පේවින් ද වේ කියලා අන්නේ පොතේ හැම නිකන් උන්වහන්සේ නිකන් අර නියම නියාම ධර්ම වශයෙන් පෙන්ලා දෙනවා යම්ස කෙනෙක් ඉස්සලම මේ ධාතුන්ගේ පොදු ලක්ෂණ හඳුනන මේ පෞද්ගලික ලක්ෂණ හඳුනා ගන්නවා පෞද්ගලික පෞද්ගලික ලක්ෂණ හොඳින් හඳුනාගත්තේ නැත්නම් පොදු ලක්ෂණ හඳුනා ගැනීමක් කියලා දෙයක් වෙන්නේ නැහැ කියනවා දැන් අපි හිතන්නේ ටංගාලත ලක්ෂණ දැනගන්න ඕනේ කියලානේ නමුත් මුන්නහන්සේ නිකන් තීරයකක් වශයෙන් පෙන්නවා නිකන් නියමයක් වශයෙන් ඉදිරිපත් කරනවා මේ පොදු ලක්ෂණ හඳුනා ගන්න කලින් පෞද්ගලික ලක්ෂණ හඳුනා ගන්නවා පෞද්ගලික ලක්ෂණ හොඳින් හඳුනාගත්තොත් අන්න ඒ බඳු කෙනෙකුට අන්න පොදු ලක්ෂණ වලට යන්න පුළුවන්. අන්න පොදු ලක්ෂණ හොඳින් හඳුනාගත්ත ස්වභාවයක් කෙනෙකුට තමයි අන්න ඊළඟට පෙන්නනවා සංකත ලක්ෂණය ඔන්නඔහම තවත් පැති කීපයක් වෙනවා. ඒවා තේරෙන ගන්නවා කියන. ඕවත්තර මහාන පස්සේ තමයි ඔන්න ත්‍රිලක්ෂණය අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් වැටහෙනවා කියලා කියන්නේ. ඒ අනිත්‍ය වශයෙන් හොඳට වැටුණාම වැටහෙන්න වැටහෙන්න වැටහෙන්න තමයි නිමිති ගන්න බැරි වෙලා අනිමිත්ත පැත්තකට යනවා කියලා කියන්නේ. ඊළඟට ඒක දැන් අනිත්‍ය ලක්ෂණය හොඳට වැටහෙන තමයි වැටහෙන වැටහෙන තමයි අර මෙතන තියෙන අනිත්‍ය ස්වභාවයෙන් නිරන්තරයෙන් පෙළීමක්ය ඇතිවීම නැතිවීම දෙකෙන් නිරන්තරයෙන් පෙළීමක්ය පෙළීමක් කියන්නේ දුකක් හිතන්න මොකක් හරි දෙයක් මොහොතක් පාසා ඇතිලා නැතිලා යනවා නම් ඒ බඳු දෙයකින් අපි කොහොමද සැපක් ලබන්නේ මොකක් හරි දෙයක් අපි සැපයි කියලා ගන්නවා නම් ඒ ඒ සැප ස්වභාවය තියෙන්න ඕනේ පොඩි හරි වෙලාවක් පුංචි හරි කාල පරිච්ඡේදයක් තියෙනවා නම් පමණයි අපිට දෙයක් සැපයි කියලා හලගන්න පුළුවන්. නමුත් මොහොතක් පාසා දෙයක් ඇතිලා නැතිලා යනවා නම් එතන දෙයක් කියලා කියන්නත් බෑ. මොහොතක් මොහොතක් පාසා දෙයක් ඇතිලා නැතිලා යනවා නම් ඒ බඳු නිරන්තරයෙන් වෙනස් වෙන දෙයකින් කොහොමද අපි සැපක් බලාපොරොත්තු වෙන්නේ? එතකොට එතකොට තියෙන සලක ගන්න වෙන මෙතන තියෙන දුකක්. මෙතන තියෙන පිළීමක්. මෙතන තියෙන වෙහෙසක්. ඒ බඳු තත්ත්වයක් හරහා තමයි අන්න මෙතන මේ බඳු ස්වභාවයක් නම් මේ වගේ පෙළෙන වෙහෙසන ස්වභාවයක් නම් නිරන්තරයෙන් තියෙන්නේ. ඉස්සරහට දෙන්නේ තොච්චරමයි. දැන් තියෙනෙත් ඕකමයි, අතීතේ තිබුණෙත් තොච්චරයි, අනාගතේ තියෙනෙත් තොච්චරමයි. නිරන්තර වෙහෙසක් තියෙන, නිරන්තර පෙළීමක් තියෙන. කියලා අන්න අතහැරලා දානවා ආශාව ප්‍රහීන වීම හරහා. මේ ගැන ආශා කළා වැඩක් නැහැ. බලාපොරොත්තුවක් තියලා වැඩක් නැහැ. ප්‍රාර්ථනා කළා වැඩක් නැහැ. මොකද ඉස්සරහට බලාපොරොත්තු වුණාම හම්බෙන්නේ මේකමයි. බලාපොරොත්තු වුණාම හම්බෙන්න තියෙන්නේ නිරන්තරයෙන් පෙළෙන දෙයක්මයි. නිරන්තරයෙන් ඇතිලා නැතිලා යන දෙයක්මයි ඉස්සරහට හම්බෙන්නේ. ඉතින් මොකද්ද බලාපොරොත්තු නැහැ කියලා හම්බෙන්නේ. කියලා අන්න අතහැරලා දානවා. ඒතර එතනත් අන්න අතහැරීමක් කරහා අතහැරීමක් සිද්ධ වෙනවා. ඒ හැබැයි මේ අනිමිත්ත නෙමෙයි අපනිහිත පැත්ත ප්‍රකට වීම හරහා. ඉතින් ඒකම අනිත් පැත්ත තමයි පෙන්වන්නේ දැන් මේ මොහොතක් මොහොතක් ප්‍රාස ඇතිලා නැතිලා යන තැනක කොහොමද ආත්මයක් තියෙන්නේ? කෙනෙක් ඉන්නේ කොහොමද? පුජ්‍යලයක් ඉන්නවද එතන? සාරවත් සාරවත් බවක් මෙතන තියනවාද කියලා අන්න මෙතන තියෙන નિસරු බව ශූන්‍ය ස්වභාවයෙන් මේ මේ නිස්සාර ස්වභාවය වැටහෙන්න වැටහෙන්න තමයි අන්න අනාත්ම ලක්ෂණයක් ප්‍රකට වෙලා ශුන්්‍යත පැත්තකට යන්නේ. එතකොට ශුන්්‍යත පැත්තකට එන්නේ ඒ වගේ ටිකක් එකටකින් බලනවා ටිකක් දිග පාරක් හරහා. එක පාටම නිකන් කෙනෙක් ආවම ඇති දෙයක් නෑ. ඔක්කොම ශූන්‍යයි කියලා කිව්වට ඒක හිතින් අර හදාගන්න තව සංකල්පයක් පමණයි. ඉතින් අර මේ බුදුරජාන් වහන්සේ පෙන්වන්නේ මේ භාවනාවක් කරහා ප්‍රතිපදාවක් කරහා ආවට පස්සේ තමයි ශූන්‍ය ස්වභාවයක් වැටහෙන්නේ. ඒකාතකයෙන් ශූන්‍ය ස්වභාවය වැටහෙන්න කලින් සමහරට අපණිහිත වැටහෙලා තියෙන්න පුළුවන්. සමහරට අනිමිත්ත ස්වභාවය මුලින් වැටහෙලා තියෙන්නත් පුළුවන්. ඒ කියන්නේ මේ ත්‍රිලක්ෂණයෙන් ඒකාතකයෙන් බලුවාම අනිමිත්ත තමයි මුලින් දැක ගන්න පුළුවන් කියලා හිතන්න වෙන්නේ. නමුත් ඒක ඉතින් එහෙමම කියන්න බෑ. මොකද ඒ කියන්නේ අනිමිත්ත පැත්ත ප්‍රකට වෙලා පස්සේ ටක් ගාලා අපිටම අපණිහිත පැත්තකට ගිහිලා එතනින් හිත දහස් වෙන්නත් පුළුවන්. නැත්නම් ශුන්‍යත පැත්තෙන් නිදහස් වෙන්නත් පුළුවන්. සාමාන්‍යයෙන් කියනවානේ يعني ත්‍රිලක්ෂණේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ලක්ෂණ තුනෙන් හැමෝටම එකම ලක්ෂණය හරහා නෙමෙයි කියන හිත නිදහස් වෙන්නේ. ඇතම් කෙනෙකුට මේ අනිත්‍ය ලක්ෂණය හොඳට ප්‍රකට වීම හරහා හිත නිදහස් වෙන්න පුළුවන්. ඇතම් කෙනෙකුට දුක්ඛ ලක්ෂණය ප්‍රකට වීම හරහා නිදහස් වෙන්න පුළුවන්. ඇතම් කෙනෙකුට අනාත්ම ලක්ෂණය ප්‍රකට වීම හරහා නිදහස් වෙන්න පුළුවන්. අර කෙනෙක් භාවනාව වඩනකොට මුලින් කියන්න බෑ මගේ හිත කොයි පැත්ත වැඩියෙන් වටහා ගනීද කියලා. මේක අහම්බයක්. ඒක අපි එකිනෙකාගේ තියෙන යම්කිසි කුසලතාවයන් හරහා එන මොකක් හරි දෙයක් තමයි. ඒ නිසා මොකක් හෝ එකක් හොඳට ප්‍රකට වුණා නම් ඒ හරහා හිත නිදහස් වෙන්න පුළුවන්. ඒ නිසා තේරුම් ගන්න තියෙන මේක ප්‍රතිපදාවක් හරහා ප්‍රත්‍යක්ෂයන් බවට පත් කරගන්නවා මිසක් අර මේ ගාථාවේ තිබුණ පමණින් ශුන්‍යතෝ ලෝකං අවේක්කස්සෝ කියලා කියපු පමණින් අපිට ඔක මේක අපිට මේ අරම ප්‍රතිපදාවක නෑවිත් හිතලා කරන්න බෑ. නිකන් කෘත්‍රිමවම කරගන්න බැහැ කියන එකයි මට හිතෙන්නේ. අසන්නද එතකොට ඔතන අර මොගරාජ බ්‍රාහ්මණයා ගැන ගත්තොත් එතන ගොඩක් වඩගු විතක් වෙන්න තියෙන සයන්ද දැන් ඔය කියපු ගමන් රහත් වෙනවනේ රහත් වෙනවද එහෙම කියන්න වෙනවද කියපු ගමන් රහත් වෙනවද රහත් වෙනම් දාසේ දෙන දෙව දෙනවනේ සයන්ද ඔක්කොම වෙලාවට ආ දැන් ඒක සාමාන්‍යයෙන් අර රහත් වෙන අය අතර ඉස්සෙල්ලම පෙන්වන්නේ මේ බාහ්‍ය බ්‍රාහ්මණයනේ සමහරවිට මීට වඩා පොඩ්ඩක් එහාට ගියත් දන්නේ නැත්නම් ඉතින් මෙතන දාන තුනයි මේක අහපු ගමන් රහත් උනා නම් එතන අර කලින් දා 13 දක කොයිද අහලානේ කොහෙනස ඒක ටිකක් අහලා ඉතින් එතකොට ඒගොල්ලොන්ගේ ඒ ස්වයින්නාසලාගේ ගොඩක් වඩපු හිතක් තමයි දැන් අපි අපි එතර දුර යන්න නැතුව බාහියගේ මේ කතාව ගැන සැලකුවත් එතනක් තියෙන හුඟක් වඩපු හිතක්නේ. මොකද යා බ්‍රාහ්මණයෙක් වශයෙන්, තවුසෙක් වශයෙන් සෑහෙන කාලයක් ඉඳලා තමන් රහත්ය කියලා හිතන තරමට පවා හිතලා. ඒ කියන්නේ හිතලා කියන්නේ මෙතන තියෙන මුලාවක් තිබිලා තියෙන්නේ. නමුත් ඒ ඒ තරමකට තවුස් දිවියක් ගත කරපු කෙනෙක් නේ. ඉතින් ඒ කියන්නේ යම්කිසි භාවනාවක් කරච්ච නැත්නම් මේ ආධ්‍යාත්මික ජීවිතයකට නැඹුරු වෙච්ච චරිතයක්. ඉතින් බඳු කෙනෙකුට තමයි අන්න බුදුරජාණන් වහන්සේ ඍජු කමඨහනක් දෙන්නේ. දිත්තේ දිත්ත මත්තම් භවිස්සති කියලා. ඒක ඒ කියන්නේ කමඨහන් වල මැදකින් පටන් ගත්තා වගේ තියෙන්නේ. මුල මුලින් නම් ආපු ගතියක් නෙමෙයි. ඒක අගකින් හරි මැදකින් හරි පටන් ගත ගතියක් තියෙන. එයාට ඒ මට්ටම කරන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ කියනවා කෙලින්ම හික්මීමක් උපරිම මට්ටමේ හික්මීමක්. දැන් අපිට නම් කියන්නේ මේ මේ සාමාන්‍යයෙන් ඔය කනකොට බොනකොට දේවල් පොඩ්ඩක් සතියෙන් කන්න බොන්නේ. එහෙම නැත්නම් පොඩ්ඩක් ඕකේ මේ ධාතු රශයෙන් බලන්නේ. එහෙම කියලා ඉතින් බොහොම සරල දෙයකින් පටන් ගන්න. නමුත් අරයට කියන්නේ කෙලින්ම දකින්නකොට දකින්න පමණින් නවත්තන්න. ඇහෙනකොට ඇහෙන පමණින් නවත්තන්න. නැත්නම් මේ දිවට දැනෙනකොට නැත්නම් කයට දැනෙනකොට ඒ මත මේ මට්ටමින් නවත්ත ගන්න. හිතට සිතුවිල්ලක් එනකොට ඒ මට්ටමින් නවත්ත ගන්න. ඒ ඔස්සේ කතන්දර උතන්න යන්න එපා. ප්‍රපංචයකට යන්න එපා. يعني ඒකටකින් කියන්නේ නොවැඩිච්ච හිතකට එහෙම දෙයක් කරන්න බැහැනේ. අපි කොයිතරම් අපි තුමු භාවනාවක් නොකරන කාලේ අපි කොයිතරම් දේවල් දැකලා මේ දැකි දකපු දේ ගැන නොහිතා ඉන්න ඕනේ කියලා හිතුවට කරන්න බෑ. හිතෙනවා. නේද? ඒ කියන්නේ එන ගැම්මට දැකපු දෙයක් ගත්ත දැක්කපු ගමන් මේ අහවලාය මේ මේ මනුස්සයා අකමැති දෙයක් නැහැ ඉතින් මතක් වෙන දේවල් මතකයි නේද? නේද? ඒක හිතා ඉන්නවනේ කියලා හිතනවනේ. <laughs> හිතා ඉන්නවනේ කියලා හරි හිතනවා. අපි හිතමු දැන් කවුරු හරි අපි කියනවා විහාර දැක්කට දැකපු මතින් ඉන්න විස්තර හිතන්න යන්න එපා කියලා. ඔක්කොම හිතනවනේ තේරුණාට. ඒ නිසා මේවා කියන්නේ ක්‍රියාත්මක කරන්න බෑ. ප්‍රායෝගික නැහැ නිකන් අවවාදයක් වශයෙන් නොවැඩිච්ච හිතකට. නමුත් හොඳට ප්‍රතිපත්ති මාර්ගයක වඩලා වඩලා වඩලා හිතමු කෙනෙක් හිත හිටපු කෙනෙකුට බුදුරජාන් වහන්සේ ඒ බඳු අවවාදයක් දුන්නාම අර ඒ පැත්තට ගන්න හිත පොඩ්ඩක් හැරවීමක් පමණයි කරන්න තියෙන්නේ. මොකද ඒ පමණකට දියුණු වෙලා තියෙනවා. දැන් අර හරි මාර්ගයට සම්මාදිට්ඨියට දැමීම ට්‍රැක් එක චේන්ජ් කරලා මාරු කිරීමක් විතරයි වගේ තියෙන්නේ. එයාට අන්න කරන්න පුළුවන්. ඉතින් මෙතනත් අර දැන් මේ මෝගරාජ මේ මේ මානවක පුච්චාවේදිත් ඒ ප්‍රශ්න කිරීමේදිත් කුසල කියනවා වගේ ඉතින් එයා මේ මෙයා මේගොල්ලොත් ඇවිල්ලා අර පාරිස් පාරාසරිය නේ බාවාරිය බාවාරිය බ්‍රාහ්මණතුමාගේ මේ ගෝලයෝනේ මේගොල්ලෝ يعني බාවාරිය බ්‍රාහ්මණතුමාගේ ගෝලය බාවාරිය කියන්නේ බොහොම ඒ කාලේ හිටිය ප්‍රබලම බ්‍රාහ්මණයෙක් එයාගේ යටතේ කියන්නේ හදාරමින් හිටිය බ්‍රාහ්මණ තරුණයෝ තරුණයෝ කියන්නේ ඉතින් ඒගොල්ලොත් යම්කිසි මාර්ගයක් වඩමින් හිටපු පිරිසක් ප්‍රඥාවන්ත පිරිසක් විශේෂයෙන්ම ඉතින් ඒ අයට ඇවිල්ලා බුදුරජාණන් වහන්සේගෙන් මේ ප්‍රශ්නය අහුවාම බුදුරජාන් වහන්සේත් කොහොම ඍජු පිළිතුරක් දෙනවා මේකද මේ අයගේ තියෙන හැකියාව දැකලා. ඒ නිසා කියනවා වගේ මේගොල්ලෝ අයන්නේ නම් පටන් ගන්න කට්ටියක් නෙමෙයි. මාර්ගයක් වඩපු පිරිසක් කියලා කියන්න පුළුවන්. ඔව්. වෙනකොට කියනකොට සාපඩිය මේ අදහසක් ආවේ ඔය දැන් කටිනිස්සග්ගේ දුවනකොට ඔය දිත්තේ දිත්තමත්න් කියලා ඔලි කියන්නේ. කටිනිස්සග් ගන්න පස්සේ ඉන්නේ. එහෙම කියන්න පුළුවන්. ඔව් කියන්නේ අසලම පටිනිස්සග්ගේට එන්න කලින් දැන් අපි කියන අනිච්චානුපස්සී, විරාගානුපස්සී, නිරෝධානුපස්සී, පටිනිස්සග්ගානුපස්සී. කොහොම යන පිළිවෙලක් තමයි සාමාන්‍යයෙන් පෙන්වන්නේ. කියන්නේ අනිච්චානුපස්සී කියන එකකින් තමයි ඒක අතකින් පටන් ගන්න වෙන්නේ. කියන්නේ දෙයක් දෙයක් අනිත්‍ය වශයෙන් දකින්න නැතුව ඔහේ අතාරින්න කියන සංඥා දැන් සාමාන්‍යයෙන් එනවනේ. ඕක ඇති දෙයක් නෑ අතහැරලා දාන්න. ඇති දෙයක් නෑ අතහැරලා දාන්න කියලා දැන් අනිත්‍යයක් දකින්න නැතුව සාමාන්‍යයෙන් කියනවනේ අතහරින්න කියලා. අපිට ඉතින් එහෙම හිතන්නත් පුළුවන්. දැන් අපිට කෙනෙක් කය දිහා බලනවා. ආ මේකේ තියෙන්නේ අසුචි ගොඩක්, කුණප කොටස් කොටස් 32ක්. එහෙම කියලා දැකලා පිළිකුල් වශයෙන් දැකලා අතහැරලා දාන්න පුළුවන්. ඒ අතහැරලා දාන එක ක්‍රමයක්නේ. නමුත් හොඳට අතහරීමක් සිද්ධ වෙන්නේ නම් අනිත්‍ය වශයෙන් දැක්කහම කියලා තමයි හිතාගන්න වෙන්නේ. නැත්නම් ත්‍රිලක්ෂණය වැටහුණාම කියලා තමයි හිතාගන්න වෙන්නේ. මොකද දැන් ඔය මේ ක්‍රමයක් වශයෙන් ප්‍රතිපදාවක් වශයෙන් විස්තර කරන තැන්වල බුදුහාඳුරෝ කියන්නේ යථාභූත ඥාන දර්ශන නිබ්බිදත්තා. යම් කෙනෙක් ඇත්ත ඇත්තටියෙන් දැක්කනම් තමයි නිබ්බිදාව පහළ වෙන්නේ. නිබ්බිද්දං විරජ්‍යති. විරාගා විමුච්ඡති. ඒ කියන්නේ නිබ්බිදාවක් පහළ වෙන්න නම් ඇත්ත ඇති සැටියෙන් දැකලා තියෙන්න ඕනේ. ඇත්ත ඇත්තෙන් දැකීම කියන්නේ ත්‍රිලක්ෂණයේ වැටහීම කියන එක. ඒත් ත්‍රිලක්ෂණයේ වැටහීමක් අර අර සාමාන්‍යයෙන් මේ මේක පිළිකුල වශයෙන් දැක්ක පමණින් සිද්ධ වෙන්නේ නැහනේ නේද? ඒතර පොඩි පොඩි එපාවීමක් තියෙන්න පුළුවන්. නමුත් ත්‍රිලක්ෂණයේ වැටහීම කියන එක ටිකක් ගැඹුරුයි. එතනදී මේ මොහොතක් මොහොතක් පාසා වර්තමාන වශයෙන් ඇතිලා නැතිලා යන හැටි දැකීම කියන එක එකකින් ගැඹුරුයි. එතන මේ අනිත්‍ය දර්ශනයක් තියෙන්නේ. එහෙම එහෙම එකක් ආවනම් තමයි අන්න විරාගයක් පහළ වෙන්නේ. ඒක එහෙම මොහතම් මොහත පාස ඇතිලා නැතිලා එන දැක්කනම් හිතන අන්න පාට මැකිලා ගියා වගේ ගතියක්. මේකේ නිමිති ගන්න බැරි වුණා වගේ ගතියක්. මේකේ රේඛා දැන් නැහැ රේඛා නිකන් බොඳ වෙලා ගියා වගේ ස්වභාවයක් තමයි දැන් ඒ බඳ හිතකට වැටහෙන්නේ. දැන් ඒ ඒක ඇවිල්ලා වැටහීමක් මිසක් හිතා ගැනීමක් නෙවෙයි. නේද? දැන් යා නිරන්තරයෙන් දකින්න තියලා නැතිලා යන ස්වභාවය. ඒකම දැක දැක ඉන්නවා. දැකදක ඉඳීමේ ප්‍රතිඵලයක් වශයෙන් තමයි යන්න විරාගයක් පහළ වෙන්නේ. මේ ගැන එපා වීමක් සිද්ධ වෙන්නේ. නැත්තම් මෙතන පාට නැකිලා ගියා වගේ වෙන්නේ. දැන් මේකේ මේකේ රේඛා නැහැ දැන් තවදුරටත්. දැන් කටුකුරු සන්නාසයේ උපමාවක් දෙන්නේ අර මේ දියසායම් වලින් අදපු චිත්‍රයක් තියෙනවා. මුලදී අපි මේ චිත්‍රයට රැවටෙනවා. නමුත් මේකට වතුර ටයක් වටනන පස්සේ රේඛා මැකිලා යනවා. බවුන්ඩරිස් ටික මැකිලා යනවා. දැන් තවදුරටත් මේකේ ලස්සන ස්වභාවයක් නැහැ. මනබන්ධනීය ස්වභාවයක් නැහැ. දැන් මේක ගැන තියෙන්නේ එකතකින් විරාගී ස්වභාවයක්. දැන් ඔක්කොම නිකන් බොඳ වෙලා තියෙන්නේ. අන්න ඒ වගේ අර මේ වර්තමාන වශයෙන් ඇතිවීම නැතිවීම දෙක හොඳට ප්‍රකට වෙන්න ප්‍රකට වෙන්න උදේවය ප්‍රකට වෙන්න ප්‍රකට වෙන්න තමයි අන්න ඒ අවබෝධය මත හිත අයින් වෙන්න ගන්න. හිත දැන් අන්න හිතයි මේ අරමුණ අතර එක්තරාන්දමකින් දුරස්ත භාවයක් ඇති වෙලා මෙතන එක්තරා විරාගී ස්වභාවයක් ඇති වෙලා පාට මැකිලා ගියා වගේ ස්වභාවයක් ඇති වෙලා අන්න විරාගයේ ස්වභාවය හරහා තමයි හිත අයින් වෙන්නේ. අන්න නිරෝධයකට එන්නේ. නිරෝධානුපස්සී. අන්න ඒනවල නැතිවීම ස්වභාවයම දකිනවා. ඇතිවීම නැතිවීම වල නැතිවීම පැත්ත දකිනවා. නැතිවීම දැකලා දැකලා දැකලා යම් අවස්ථාවක් තමයි ඒක අතරින් හිත සම්පූර්ණයෙන්ම නිරුද්ධ වෙච්ච ස්වභාවයකට එන්නේ. ඉතින් පටිනිස්සග්ගානුපස්සනාවක් ගත්තාම ඒ නිරෝධයක් මත පිළිතල කරන පටිනිස්සග්ගයක් තමයි සාමාන්‍යයෙන් වටින්නේ. දැන් ඔය පොත්පත්වල මේ පටිනිස්සග්ගානුපස්සනාවේ පැති දෙකක් වෙන්නවා. එකක් තමයි පරිත්‍යාග පටිනිස්සග්ග අනිත් එක පක්ඛන්දන පටිනිස්සග්ග කියලා. පරිත්‍යාග පටිනිස්සග්ග කියන්නේ දැන් අපිට දැන් සම්ස සංස්කාර ධර්මයක් තියෙනවා. අපිට හිත මොකක් හරි ගිහලා ඇල්ලුවා කියලා. පුරුද්දට ඇල්ලුවා. ඇල්ලුවා නම් පරිත්‍යාග කරනවා. කියලා අත්හැරලා දානවා. හැබැයි අත්හැරලා දාලා පැමිණෙන්නේ කොතනටද? අත්හැරියට පස්සේ කොහෙටද එන්නේ ආයේ? අන්න ඒක තමයි ප්‍රශ්නේ. එන්න තියෙන යන පක් ඒක තමයි කියන්නේ පක්ඛන්දන පටිනිසන්දී කියලා. පක්ඛන්දනය කරන්නේ අන්න නිරුද්ධ වෙච්ච ස්වභාවයක මතට. හිස් ස්වභාවයක් මතට. දැන් ඒ කියන්නේ මුලින් මුලින් ඒ හිත හඳුනගෙන තියෙන්න ඕනේ නිදහස් ස්වභාවයක්. ඒ නිදහස් ස්වභාවයක් හඳුනාගත්ත තැන ඉඳලා තමයි දැන් විපස්සනාව කරන්නේ. කරනකොට අන්න දැන් ආයෙත් හිත ඇල්ලුවා. හිතන්න මොකක් හරි ආශ්‍රව නිසා ඔන්න ආයෙ ඇල්ලුවා. ඇල්ලුවාට පස්සේ අන්න අතන අතාරින්න වෙනවා පරිත්‍යාග පැත්තට. පක්ඛන්දනය කියන්නේ ආයි වැස ගන්න කොහෙටද ආයි අර කලින් හිටිය නිදහස් භාවයට. ඒක ඔය දෙකයි විස්තර කරන්නේ. දැන් ඔය தත්ත්වමයි දැන් ඔය මේ ආනාපාන සති සූත්‍රයේදී ආනාපාන සති සූත්‍රයේදී පියවර 16කින් විස්තර කරනවානේ ආනාපාන සතිය. ඒකේ චිත්තානුපස්සනා මට්ටමේ අන්තිමට දාන්නේ විමෝචන චිත්තම් කියලා. කියන්නේ හිත සම්පූර්ණ නිදහස් ස්වභාවයටපත් වෙනවා. කියන්නේ හොඳට හිත දිහා බලනවා, හිත දිහා බැලීම හරහා ටික ටික මේවා කියන්නේ මේවට අහු වෙන්නේ නැහැ සතිමත්ව ඉඳගෙන හිත දිහා බලන්න. එතකොට එන සිතුවිලි ටිකක් බොඳ වෙලා යන්න ගන්නවා. දුර්වල වෙලා යන්න ගන්නවා. ඒ හරහා අන්න සමාධාන් චිත්තං කරන හිතට යන නිදහස් මේ මේ මේ තැම්පත් වෙන්න ගන්නවා. සමාධිමත් වෙන්න ගන්නවා. ඒකේ ප්‍රතිඵලයක් වශයෙන් අන්තිමට දැන් කය අරමුණු වීමකුත් නැහැ. වේදනාවන් අරමුණු වීමකුත් නැහැ. හිතේ සිතුවිලි ස්වභාවයක් අරමුණු වීමකුත් නැහැ. හිතත් නිදහස් වෙනවා. අන්න විමෝචන චිත්තම් මට්ටමට යනවා. එතන ඉඳලා තමයි අන්න ධම්මානුසනාව කියන්නේ. අනිච්චානුපස්සී, විරාගානුපස්සී, නිරෝධානුපස්සී, පටිච්චසමුප්පාදානුපස්සී. ඒ නිසා අර හිත මුලින් ඒ බඳු නිදහස් ස්වභාවයක් අනිශ්චිත ස්වභාවයක් හඳුනගෙන තියෙනවා නම් අන්නේ ස්වභාවය මත පදනම් කරගෙන තමයි ඊළඟට ගැඹුරකට යන්න තියෙන්නේ විපස්සනා කරන්න තියෙන්නේ. ඉතින් මේ හින්දා මේ ශුන්‍යතෝ ලෝකං අවික්කස්සෝ කියලා කියන කොටත් හිතා ගන්න වෙන්නේ අන්නේ බඳු ස්වභාවයක් වටහාගෙන තියෙනවා. මෙයා ශුන්‍ය ස්වභාවයක් මත පිළිහිලා තියෙනවා නම් කලින් පොඩ්ඩක් ශුන්‍යතාවයක් කියන්නේ මොකද්ද කියලා ප්‍රත්‍යක්ෂයක් පොඩ්ඩක් හරි තියෙනවනම් අන්න එතන ඉඳන් තමයි යන්න තියෙන්නේ. නේද? නැතුව මේ හිතින් හිතාගෙන යන මට්ටමක් නම් කොහොමත් නෙමෙයි. දැන් මේ දැන් දැන් තවත් පැත්තකින් කියන්න පුළුවන් දැන් බොජ්ජංග ධර්ම වඩනකොට නැත්තම් මාර්ගාංග වඩනකොට විස්තර කරනවා විවේක නිසිතං, විරාග නිසිතං, නිරෝධ නිසිතං, පොස්සංග පරිණාමින්. සති සම්බුද්ධංගම් භාවේති. නැත්තම් සම්මා දිට්ඨින් භාවේති. ඔය විදිහට විස්තර කරනවා. ඒ කියන්නේ ඉතින් මේ කාතකින් මේ ශුන්්‍යත ස්වභාවයක් මත හිටගෙන තමයි ආ කටයුතු කරන්නේ. මොකක්වත් අල්ලන්නේ නැති. අනිසිත ස්වභාවය මත හිටගෙන ඒ මත පිහිටලා තමයි භාවනාව ඉස්සරහට යන්නේ. ඉතින් අර කරන භාවනාව නෙමෙයි දැන් මේ යන්නේ. තනිකර නිකන් කෙරෙන භාවනාව. බොහෝම දැන් යා විවේක ස්වභාවයක් අසුරු කරනවා, නිරෝධ ස්වභාවයක් අසුරු කරනවා, විරාගී ස්වභාවයක් අසුරු කරනවා. හිතේ තියෙන දේවල් අල්ලන ගතිය නෙවෙයි අත්හරින ගතිය. ඔස්සග්ග පරිණාමය. දේවල් අත්හරින අත්හර දානම් ආකල්පෙමයි හිතේ තියෙන්නේ. මොකද තේරලා මේ ඇල්ලුවා නම් එතන තියෙන දුකක්. ඇල්ලුවා නම් තියෙන්නේ කට්ටුවක්. ඇල්ලුවා නම් තියෙන්නේ උලක්. අල්ලෝනම් තියෙන්නේ මහා පෙළන ගතියක් තියෙන්නේ. ඉතින් අතහරින මූඩ් එකක් තමයි හිතේ තියෙන්නේ. අතහරින ආකල්පයක් හිතේ තියෙන්නේ. නේද? එහෙම තමයි තියෙන විස්තර කරන්නේ මොකද මේ මේ මේ කතා කරන හරිය සෑහෙන ගැඹුරු ගැඹුරු හරියක්. මේක නිකං සංකල්පමය වශයෙන් ඔය හැම දෙයක් දිහාම ශූන්‍ය වශයෙන් බලන්න කියලා කිව්වහට කිසිම භාවනාවක් නොවඩපු මේ කෙනෙකුට මේ දෙන අවවාදයක් නෙමෙයි මෙතන තියෙන්නේ. මෙතන සෑහෙන ප්‍රතිපදාවේ ගිය කෙනෙකුට දෙන අවවාදයක් තමයි තියෙන්නේ අතරම. හොඳයි හොඳයි. තියෙනවද මොකද කියන්නේ? අනිත් කාලයක්. ආචාර්යයන් දැන් මේ ශුන්‍ය විදියට බලන්න කිව්වම කවුරු හරි කෙනෙක් හිතින් හිතුවොත් ඒක මේ සිතවිල්ලක් කරහානේ එතකොට මේ ඒක ශූන්‍ය ශූන්‍යතාවය නැහැනේ ඒ සිතවිල්ල ශූන්‍ය නෑ ඒක ශූන්‍ය නෑ හිතනවා නෑ බලන්න දැන් මං ඉතින් හිත හිතා ඉන්නවා මම දැන් කාවත් මං ශූන්‍ය වශයෙන් බලනවා කාවත් මං ශූන්‍ය වශයෙන් බලනවා කියලා හිත හිතා ඉන්නවා එතරම් ශූන්‍ය නැහැ. මම කරේ වුණ හිත අල්ලනවා. ආ මට බුදුහාඳුරු කිව්වනේ ශූන්‍ය වශයෙන් බලන්න කියලා. දැන් මෙතන ශූන්‍ය වශයෙන් බලන්නයි ඕනේ. කිකි ඉතින් නේද කොහොමද දැන් එයා දන්නේ නැහැ. මොකද්ද මේ ශූන්‍ය වශයෙන් බලනවා කියන්නේ? කියලා හිතට වැටහිලා නැහැ. ශූන්‍ය වශයෙන් බැලුවට පස්සේ හිත හිත පවතින්න ඕනේ මොන තත්යකද කියලා වැටහීමක් නැහැ. මොකද ඒ බඳු වැටහීමක් එන්න නම් අන්න විපස්සනාවකට යන්න වෙනවා අනිවාර්යයෙන්. ප්‍රතිපදාවක යෙදෙන්න වෙනවා. නේද? එහෙම නැත්නම් එයා හඳුනගෙන නැහැ. එයාට මේකත් නිකන් තනින් තවත් නිකන් ධර්ම අවවාදයක් පමණයි. ඒක කියන්නේ පිළිනවනේ දකින්න කියන්නේ. ඔව්. මේ මොගරාජ සදා සතු. සදා කල්හිම මොගරාජ සතිමත්ව දේවල් ශූන්‍ය වශයෙන් දකින්න. දැන් එයා හොඳට සතිමත්ව ඉන්නවා. සතිමත්ව ඉන්නෙත් එකතකින් ශූන්‍ය ස්වභාවයක. ඔන්න ඒ වෙලාවේදී හිත ගිහිලා අල්ලනවා. අල්ලුවට පස්සේ එතනත් දකින්නවා මේකෙත් වැඩක් නැහැ. මේකත් નિસරුයි. ඒක ආයෙත් අතහැරෙනවා. ආයෙත් අන්න ශූන්‍ය ස්වභාවයකටම හිතපත් වෙනවා. දැන් තවත් තැන්වල තියෙන්නේ මේ අනිශ්චිතෝ අනුපාදානෝ සතෝ බික්කු පරිබ්බජේ කියලා මේ තව මොකක්ද සූත්‍රය මේ සම්මා පබ්බාජනීය සූත්‍රයේද පරිබ්බාජනීය සූත්‍රයේද ඔන්නම කියලා සූත්‍රයක් කරන ඒත් සුත්ත නිපාතේ. ඒකේන ඒ ප්‍රකාශයත් හරි වටිනවා. ඒකෙදී බුදුහාමර ඔය තන තන තුනක් පෙන්වනවා. මේක කියන්නේ ශුන්්‍යතයි සදා මේ සතෝ කියන එකයිනේ. ශූන්‍ය වශයෙන් බලන්න ඕනේ සතිමත්ත්ව. හැමතිස්සම සතිමත්ත හිටගෙන ශූන්‍ය වශයෙන් බලන්න. ඒකනේ දැන් මෙතන කියන්නේ. අතෙන්දි කියන්නේ අනිශ්චිතෝ අනුපාදානෝ සතෝ. වික්ක පරිබ්බජ. මේ විසුණුහන්සේ කටයුතු කරනවලු අනිශ්චිතව. කිසිම දෙයක් ඇසුරු කරන්නේ නැහැ. අනිශ්චිතෝ අනුපාදානෝ. එකක්වත් උපාදාන කරන්නේ නැහැ. ඒ වගේමයි සතෝ සතිමත්. අන්තරේ කියන්නේ ඒකවල දැන් තුන සතිමත් තුන පමණින් ශුන්‍ය විදියට බැලෙන්නේ නැහැ නේද? ඒකට චින්තාමය විදියට ඒක අහලා සිතිවිලි වලින් යම් කිසි මොකක් හරි එකක් දාලා තියෙන්නත් ඕනේ ඒ සඳහන්. නැත්තම් කෙනෙක් දැන් ශුන්‍යතාවයට ආවා කියලා ශුන්‍ය විදියට බැලීද කෙනෙක් කියන්නේ. එහෙමයි. දැන් අපි මෙහෙම කරන්න පුළුවන්. දැන් සතිය කියන එක අරමුණ අරමුණක් සහිත සතියක් මුලින් අපි හඳුනා ගන්නවානේ. අපි තන දැන් කෙනෙකුට අපි කියනවා ලක්මන් භාවනාව කරන්න කියලා. සක්මන් භාවනා කරන්න කියලා. ඔන්න වම් පාදයේ තියෙනවා, දකුණු පාදයේ තියෙනවා. දැන් එයා සංකල්ප මට්ටමේදී සතිමත්ව ඉන්න පුළුවන්. ආ මේ කියන්නේ මේ තියෙන වම් පාදේ. මේ තියෙන දකුණු පාදේ. සංකල්පනේ තනිකරම අපි දාගත්ත ව්‍යවහාරයන් එතන තියෙන්නේ. හැබැයි සතියින් කටයුතු කරන්න. එයාට පැටලෙන්නේ නැහැ. මේ වම් පාදේ තියද්දි දකුණේ මේ කියලා පැටලෙන්නේ නැහැ. එයා හොඳටම විශ්වාසයි ආ මේ වම් පාදේ. එහෙනම් අපි සතියින් කටයුතු කරනවා. ඉතින් මේ සතිය එක මට්ටමක්. ඊට පස්සේ තන ඕක තව කෙම්බරට යනවා කියලා. දැන් එයාට මෙනෙහි කිරීමක් ඕනේ දැන් වම දකුණ කියන්නේ නැහැ. එයා දොන්න දැන් පාදේ තියෙනවා. තිබ්බෙත් වම් පාදේ කියලා හිතමුකෝ දැන් එයාට ස්පර්ශයක් දැනෙන්නේ. අන්නේ ස්පර්ශය තුල සතිමත්ව ඉන්නවා. එතනක් තියෙන සතියක් නේද? දැන් මේ කතා කරන්නේ ඊට වඩා වෙන ගැඹුරු සතියක්. මෙතන තියෙන ශුන්්‍යත භාවය තුළ දෙන සතියක්. ඒක තියෙන්නේ එකක්වත් අල්ලලා නෙමෙයි. ශූන්‍ය ස්වභාවයක හිත තියෙන්නේ. හැබැයි ඒ ස්වභාවය තුල සතිය තියෙනවා. අවදිමත් බවක් තියෙනවා. දැනුවත් භාවයක් තියෙනවා. හැබැයි හිත අල්ලලත් නැහැ කොහෙවත්. ඒ කියන්නේ සතියට ඉන්න පුළුවන් මේ මේ දෙපැත්තෙම. අරමුණු සහිත ස්වභාවයේ සතියට ඉන්නත් පුළුවන්. අරමුණු රහිත ස්වභාවය සතියටපත් වෙනවා. ඒකට තමයි දැන් ඒ ස්වභාවයට ආපු ඕන කෙනෙක් ශුන්‍ය විදියට බැලෙනවද? නැත්නම් ඒක අහලා තියෙන්න ඕනේද? මම නම් හිතලා අහලා තියෙනවා. අහලා තියෙනවා. ඔව්. ඒ කියන්නේ අර ඔය කතා කරන උපරිමට්ටමකට යන්න බෑ අර මුල සතිය නැත්තම්. <laughs> අපිට බෑ එකපාරට ඔය කතා කරන ශූන්‍ය ස්වභාවයක සතිමත් වෙන්න බෑ. අර මුල් ස්වභාවයන් ස්පර්ශ කළා ඒ සතිය දියුණු කරන්නේ නැතුව. මොකද ඒ සතිය එකපාරට මේ අහලා තීර්ච පමණින් ශූන්‍ය මට්ටමකට පයින්න බෑ. ඒක තමයි දැන් මෙතන කතා වුනේ. කියන්නේ සතිය සතියට හැකියාව තියෙන මේ දැන් දෙකේම ඉන්න. නමුත් සතිය දියුණු කරගෙන දියුණු කරගෙන එන්න ඕනේ. ඒ දියුණු කරගෙන යන මාර්ගයේ තමයි ප්‍රතිපදාවක් වශයෙන් ඒක ටික ටික වර්ධනය වෙන්නේ. වර්ධනය වුණා නම් අන්නේ සතියට පුළුවන් වෙයි අරමුණක් සහිතව ඉන්නත් ඉඳලා ඊට පස්සේ යන අරමුණු රහිත පැත්තකට යන්න. දැන් නිකන් සරල උපමාවක් කියනවා නම් දැන් හිතන්න මේ ටොන් ගාණක් බර ප්ලේන් එකක් තියෙනවා කියලා. ඒ ප්ලේන් එක ඩක් ගාලා එකපාරට උඩට යන්න පුළුවන්ද? බැහැනේ. එයා අනිවාර්යෙන් ඒක මේ වේගයක් අරගෙන ධාවන පතේක දුවලා දුවලා දුවලා දුවලා වේගය අරගෙන අරගෙන අරගෙන තමයි ඔන්න උඩට උස්සන්නේ. අන්න ඒ වගේ තමයි මේ සතියත්. සතියත් අරමුණු සහිතව මුලින් මුලින් ව්‍යායාම කරලා කරලා ඒ අරමුණු වල සම්මර්ෂණයේ යෙදিলা යෙදিলা යෙදিলা යෙදিলা සතියෙන් හොඳට අර ඒ සතියේ හැකියාවන් හදාගෙන තමයි යන්නේ යම් වෙලාවක සම්පූර්ණයෙන්ම හිත නිදහස් වෙන්නේ. ඒ වගේ තමයි හිතාගන්නේ. ත්‍රිලක්ෂණ දුක් ලක්ෂණ නාම ලක්ෂණ වගේ දෙන්නේ ඉතර යනකොට ප්‍රශ්න වෙනසක් තියෙනවා. ප්‍රඥාවේ වෙනස්කම් තියෙන්න පුළුවන් නේද? දැන් එක්කෙනෙක් ඉතින් අනිත්‍ය දැකලා යන ප්‍රඥාවක් අනිත්‍ය ලක්ෂණය සම්බන්ධ ප්‍රඥාවක් ඉතින් විපස්සනා ඥාන පැත්තෙන් කතා කරන්න වෙන්නේ. අනිත්‍ය සම්බන්ධ විපස්සනා නුවණක්. අනිත් කෙනාට තියෙන්නේ දුක්ඛ ලක්ෂණ සම්බන්ධ විපස්සනා නුවණ. අනිත් කෙනාට තියෙන්නේ අනාත්මය සම්බන්ධ විපස්සනා නුවණ. හැබැයි ඉතින් අවසාන ප්‍රතිඵලය ඒකමයි. අවසාන ප්‍රතිඵලයේ වශයෙන් නම් හිත නිදහස් වීමක් තමයි සිද්ධ වෙන්නේ. නේද? ඔව්. දැන් අර මේ අසුතුන් කිව්වා වගේ මේ ඒ කියන්නේ කෙනෙක් කෙනෙක් අර තත්ත්වයට ඇවිල්ලා වුණත් අපි තුමු අරමුණු රහිත සතියකට ඇවිල්ලා වුණත් ඒකේ වටිනකමක් දැනෙන්නේ නැහැ. එතෙන් තමයි එක අතකින් අර එක අතකින් අහලා තියෙන්න ඕනේ. මේ සම්මාදිට්ඨියක් ලැබිලා තියෙනවා. මොකද මේ තනිකර සම්මාදිට්ඨියට හරවන්නේ මෙතන. දැන් ශුන්‍යතෝ ලෝකං අවේක්කස්සෝ මෝගරාජ සදා සතෝ කියනකොටම බුදුරජාන් වහන්සේ අන්න මෝගරාජව සම්මාදිට්ඨියට දාන්නේ. සම්මාදිට්ඨිය තමයි අර මේ මොකක්වත් අල්ලපු නැති ස්වභාවය තුල දැන් හිත පිහිටවන්න. මොකක්වත් නැති ස්වභාවය තුල, ශූන්‍ය ස්වභාවය තුලම හිත පිහිටවන්න සතිමත්ත්ව මේ තනිකර සම්මාදිට්ඨියට හරවන. ඉතින් ඒක බුද්ධ වචනයක් එක අතකින්. ඒක මේ ඒක අර තව කෙනෙක් දැන් සාමාන්‍යයෙන් කියන්නේ සම්මාදිට්ඨිය පිහිටන්න නම් මේ ක්‍රම දෙකක් තියෙන්න ඕනේ කියලා. මොකද්ද මේ යෝනිසෝ මනසිකාරයට නේද? මොකද්ද මේ පරතෝස ගෝසෝ යෝනිසෝස යෝනිසෝස යෝනිසෝස මනසිකාරෝ. එක්ක අනිත් කෙනකින් අහලා තියෙන්න ඕනේ. නැත්නම් යෝනිසෝ මනසිකාරය කරහා එන්න ඕනේ. දැන් මේ ඉතින් බුදුරජාණන් වහන්සේ කෙලින්ම පාර පෙන්නලා දෙනවා. බාහියටත් ඒ විදිහට පාර පෙන්ලා දෙනවා ගානට මෙන්න මේ විදිහට යන්න. දැන් මෙතන මොගරාජ මානවකයාටත් පාර පෙන්ලා දෙනවා ගානට මෙන්න මෙතෙන්ට දාන්න කියලා නේ. දැන් ඒගොල්ලෝ යම් පමණකට ඇවිල්ලා තියෙනවා. දැන් අන්න තනිකර මෙන්න මෙතනමයි පිහිටන්න ඕනේ කියලා බුදුරජාණන් වහන්සේ යන පාරක් පෙන්වනවා. සම්මාදිට්ඨික පිහිටවනවා. ඒ කියන්නේ සම්මාදිට්ඨියම වෙනවා ඇත්තටම නිමිති මේ නිමිති නොගන්නා ස්වභාවයක් තුළ අනිශ්චිත ස්වභාවයක් තුළ පිහිටීමම සම්මාදිට්ඨිය වඩපත් වෙනවා. ඔව් සම්මාදිට්ඨිය ඉතින් උපරිම මට්ටම. මේ කතා කරන්නේ නිකන් කුසල අකුසල දැනගැනීම මට්ටමක් නෙමෙයි. මේ කතා කරන්නේ සෑහෙන්න හිත නිදහස්ව පවත්වීමේ සම්මාදිටියක් ගැන. සුන්නද මේ මේ සවිනාන්ත මත කරපු ඒ දෙත් එක්ක අර නිකන් ආනාපානසති සූත්‍රයේම දැන් මුලින්ම උෂ්ණ දිග පෙටි බව අඳුරගන්න කියලා නේ කියන්නේ. ඒකවත් අඳුරගන්න බැරි සතියන්නේ මුලින් තියෙන්නේ. ඒකට එහෙම එහෙමනේ ටික ටික ඉස්සරහට යන්නේ. එතකොට අන්තිම හරියේ පෙන්වන දෙයක් නේ ඔය කතන්දරේ. ඔව් අනිවාර්යයෙන්ම. ඒක තමයි මමත් කියන්නේ. කියන්නේ මේක ප්‍රතිපදාවකින් ඇවිල්ලා හිතට පුහුණු කළා කරනවා මිසක් අපි අපිත් මේ સિદ્ધාන්තයක් වශයෙන් මතුපිට දැනුමකින් දැනගත්තා කියලා ඒ හැකියාව හිතේ වර්ධනය වෙලා නැහැ. අපිට පොත්වල ඕන තරම් දේවල් තියෙනවානේ. සුතමේ ඥානයක් වශයෙන් ඕන තරම් ගැඹුරු සූත්‍ර තියෙනවා. තර්ක තියෙනවා ඕන තරම් දේවල් තියෙනවා. නමුත් මේ දේවල් දැනගත්ත පමණින් ඒවයිලා හුදු අනුන්ගේ දැනුමක් පමණයි. දැන් බුදුහාඳුර කියලා තියෙනවා. ඒක පොත්පත්වල ලියලා තියෙනවා. ඒක අනුන්ගේ දැනුමක් පමණයි. නමුත් ඒක අපේ හිතේ වැඩිලා නැහැ. ඒ කුසලතාවය අපේ හිතේ දියුණු වෙලා නැහැ. ඒ කුසලතාවය දියුණු කරගන්න නම් අන්න ප්‍රතිපදාවකට යන්න වෙනවා. ඒක භවනාවක යෙදෙන්න වෙනවා. භවනාවක යෙදিলা තමයි එන්න පොඩ පොඩ පොඩ පොඩ මේ ටික අපි සතු කරගන්න වෙනවා. මේ හැකියාව අපි සතු කරගන්න නේද? එහෙම අන්න අපි සතු කරගත්තා නම් අන්න හිතට ඉන්න පුළුවන් දැන්. ප්‍රායෝගිකව ඉන්න පුළුවන් දැන්. ප්‍රායෝගිකව ඉඳීමක් මිසක් මේක මේ හිතලා ගැනීමක් නම් නෙමෙයි තමයි. ස්වාමීන් වහන්සේ සහස්ත්‍රාවය ප්‍රත්‍යක්ෂ වෙන්නේ අරගෙන මොකක් කොහොමද කියන්නේ මම මොකද කියන්නේ ඒ කියන්නේ අර වහන්සේලා අරුණා ගැනීම සහ අන්න විතර සති පිළිනොයි ඉතල අරකට අවබෝධ කරගන්න මොකද කියන්නේ දැන් ඔය කතා කරන්නේ උපරිම කලයක් නේ අරහත්ත්වයක් නේ අරහත්ත්වයක් ඉතින් කතා කරන්න වෙන්නේ මේ මේ මේ මට්ටමකදී තමයි උපරිම මට්ටමකදී කියන්නේ අරමුණු ග්‍රහණය කරන සතියකදී නෙමෙයි අරමුණු ග්‍රහණය නොකරන සතියක් මෙතන කතා කරන්නේ. රහතන් වහන්සේනේ සියල්ලෙන්ම හිත නිදහස් කරගත්ත තැනත්තා. සම්මා විමුක්ත චිත්තස්ස කියලානේ බික්කුණෝ කියලානේ කියන්නේ ඒක සියල්ලෙන්ම හිත නිදහස් කරගත්ත තැනැත්තෙක්. ඒ කියන්නේ ඉතින් මොකක්වත් අරමුණක් අල්ලලා නැති ස්වභාවයක්. ඒ හිත අරමුණු ග්‍රහණය කරන්නෙම නැහැ. උපාදාන කරන්නේ නැති ස්වභාවයක් තමයි එතන තියෙන්නේ. ඒ කියන්නේ ඉතින් මේ මේ උපරිම සතියක්. අරමුණු සහිත සතියක් නෙමෙයි මේ කතා කරන්නේ මේ අරමුණු රහිත සතියක් තමයි. සතිපට්ඨානයේ අන්තිමට අනිශ්චිතය කියන්නේ කොයි කොටම නෝද ඒ ඒකේ ආරම්භය කියලා කියන්න පුළුවන්. කියන්නේ සතිය දිනු කිරීම හරහා අනිශ්චිත භාවයට හිතපත් වෙනවා. අනිශ්චිතෝච විහෙරති කියන එනවා. හැබැයි ඉතින් එතන එතනින් එතනින් සම්පූර්ණ අවසාන නෑ. අනිත්‍ය කියන්නේ ඒකට නෙමෙයි. ඒකට කිට්ටු කියන්න පුළුවන්. නෑ. අනිශ්චිතෝ අනිශ්චිතෝ කියන ස්වභාවයයි අනිමිත්ත අපනිත ශුන්්‍යත කියන ස්වභාවය ළඟ ළඟ තියෙනවා කියලා ගන්න නම් පුළුවන්. මට තේරෙන විදිහට. මොකද අනිශ්චිතයි කියලා කියන්නේ කිසිවක් ඇසුරු නොකරනවා කියන ස්වභාවය. අනිමිත්තය කියලා කියන්නේ නිමිති නොගන්නා ස්වභාවය. අපනිහිත කියලා කියන්නේ මොකක්කටවත් ආසාවක් නැති කියන ස්වභාවය. ශුන්්‍යත කියලා කියන්නේ හිස් ස්වභාවය. ඒ ඔක්කොගෙම පෙන්වන්නේ එකම වගේ තැනක් නේද? ඒක නේද අස්තික අස්තිකායෝ කියලා අස්තික චිත්තෝ කියලා හැම වකරයක් ළඟ මොකද හරි දාලා අනිසිත ඉන්නවනේ බලා ඒ තේරෙන්නේ නෑ ඉන් එහා මට්ටමක් තමයි අනිසිත කියලා මම නම් හිතන්නේ ගන්න වෙන්නේ දැන් අර කියන්න වගේ දැන් අපි අපි සාමාන්‍යයෙන් භාවනාව පටන් ගන්නකොට කෙනෙක් ඉන්නවා කුජලයක් ඉන්නවා මම භාවනා කරනවා මම දැන් සක්මන් කරනවා කියලා අපි පටන් ගන්නවා කියලා හිතන්නකො දැන් අන්තිමට ටිකක් දුර යනකොට වැටහෙන්නේ මේ මම භාවනා කරනවා කියලා නෙමෙයිනේ දැන් මෙන්න මේ කය ඇවිදිනවා නැත්තම් මේ ශරීරයේ චලනය වෙනවා කියලා පොඩ්ඩක් අර දේවල් දිහා මේ දෘෂ්ටි මේ කියන්නේ පුජ්‍යල භාවයකින් ගන්න නැතුව මේවා හුදු සංස්කාර ධර්මයන්ය මේවා හුදු හේතුඵල ධමයක් මෙතන තියෙන කියන දෘෂ්ටි කෝණයට අපි පොඩ්ඩක් පොඩ්ඩක් එනවනේ ඊට පස්සේ තේරෙන්නේ ආ අත්තිකායෝති වාපනස්ස සත්‍විපච්චපට්ඨා හොද ඔන්න මේ හුදු කයක් තියෙනවා කියලා සිහිය පිහිටනවා ඊළඟට ආයි එතනින් නවත්තන්නේ නැහැ අත්තිකායෝති වාපනස්ස සත්‍විපච්චපට්ඨා හොති යාවදේව ඥානිමත් යාවදේව ඥානමත්තාය පටිස්සති මත්තාය අන්න මේ කයම දැන් පාවිච්චි කරන්න ඕනය තව දුරටත් සිහිය වඩන්න තවදුරටත් ප්‍රඥාව වඩා ගන්න. අන්න මේ තවදුරටත් මට්ටමක් කතා කරන්නේ. ඊටත් පස්සේ කියනවා අනිසිතෝච විහෙරති. අන්න තවත් වෙන සතිය දිනුනා තවත් ප්‍රඥාව වඩා ගත්තාම දැන් අනිසිතෝ වාසය කරනවා. මොකක්වත් ඇසුරු කරන්නේ නැහැ. මේ කයවත් ඇසුරු කරන්නේ <laughs> ඒකයි. දැන් දැන් මේ කායන පස්සනාවෙන් ආවේ අනිසිත භාවයට ආවට පස්සේ කයවත් ඇසුරු කරන්නේ නැහැ. කය ඇසුරු කරනවා නම් අනිසිත වෙන්න බෑනේ. නේද? සතිපට්ඨාන දැන් ලස්සන උපමාවකින් කියන්නේ මේ කටුකුරුන් සන්නාහසේ ඉස්සෙල්ලා පටන් ගන්නවා පලංචියක් ගහලා. දැන් ගේ හදාගෙන යනවා. ගේ හැදුවට පස්සේ පලංජේ ගලවලා දාලා ගේ පදිංචි වෙනවා. <laughs> නේද? ඒ වගේ සතිපට්ඨාන සූත් සතිපට්ඨානයේදීත් කය පාවිච්චි කරලා පටන් ගන්න සතිය දිනු කරන්න ප්‍රඥාව දිනු කරන්න. ඒක තමයි ඒතකොට සතියයි ප්‍රඥාවයි කියන්නේ හරියට ගේ වගේ. ඒක හදාගත්තට පස්සේ පලංචිය ගලවලා දානවා අන්න කයත් අයින් කරගන්නවා. කයත්ත් දයන්න උමනා නැහැ. ඉතින් සමහරවිට යන්න වෙයි තාම සතිය පිහිටව ගන්න ඕන නම් නැත්තම් ප්‍රඥාව පොඩ්ඩක් අවදි කරගන්න ඕනම ආයේ පලංචියට යන්න වෙයි. නැත්තම් කායානුපස්සනාවට යන්න වෙයි. නමුත් ගියාට පස්සේ ආයෙත් ඒකත් ඇතරිය. ආයෙ අනන්සිත භාවෙම ඉන්නේ. ඒකට සාමාන්‍යයෙන් දෙක දිනවල වගේ නම් දැන් මේක සමාන දෙක නෑනේ. පොත වෙනස් අනිත් එක නෙවෙයි. ඊට එහා නෑ. අනිශ්චිත භාවය තව වර්ධනයේම හරහා තමයි ඉතින් එකතකින් නැත. අනිශ්චිත භාවයම කියලා කියන්න පුළුවන් කියලා මට නම් හිතෙන්නේ. අනිශ්චිතයි කියන වචනය අනිශ්චිතයි කියන වචනයයි අනිමිත්තයි කියන වචනය අතර ලොකු කියන්නේ බැලුවම අනිශ්චිත කිව්වහම කිසිම දෙයක් ඇසුරු නොකරන කිසිම දෙයකට හේතු නොවෙච්ච දෙයක් ඇසුරු නොකරන කියන தත්වයයි නිමිති නොගන්නා කියන தත්වය අතර සමානත්වයක් තියෙනවා. අපේ හිත නිමිති ගන්න තාක් දෙයක් ඇසුරු කරනවා. අනිශ්චිත භාවයක් නැහැ නේද? එහෙනම් අනිමිත්තයි කියන්නේ අනිශ්චිතයි කියලා තමයි ගලකන්න වෙන්නේ. අනිශ්චිත වෙන්න බෑ නිමිති ගන්න තාක්. නිමිති ගන්නවා කියන්නේ ආ ලස්සනයි අපි දුමු. රූපයක් දැක්කා. රූපේ නිමිති ගන්න තාක් එයාට කතාවක් නැවෙනවා හිතේ කතන්දරයක් ගෙතෙනවා නිමිති ගන්නවා ආ හිත බැහැ ගන්නවා ලං වෙනවා අරමුණට අනිශ්චිතයි කියන්නේ මොකක්වත් අසුර ගන්න බෑ හිත නේද අන්න නිමිති ගන්නෙත් නෑ එහෙනම් සමානයි කියලා තමයි කලකන්න වෙන්නේ හොඳ එහෙනම් අපි අදත් පැයකමාවක් විතර වගේ කාලයක් මේ ධර්ම සාකච්ඡාවේ නිරත වෙලා තිනවා ඉතින් ඉතාලම ගැඹුරු කරුණු රසක් කටුකුරුන් සාන්නාංශයේ මේ එක දේශනාවක ඇතුළත් කරලා තිනවා ඉතින් උන්වහන්සේට අපි පින් දෙන්න වටනවා මේ මේ වගේ සාරවත් දේශනාවල් ඉදිරිපත් කළා අපිටත් මේ ධර්ම මාර්ගය විවෘත කිරීම සම්බන්ධයෙන් ඉතින් අපි මේ මේ රැස් වෙලා රැස් කරගත්තා වූ පින් සියලුම කුසල් ඒ අතිපූජනීය අපවත් විවාදාල කටුකුරුන් ඥානන් ස්වාමීන් වහන්සේටත් අනිකුත් සියලුම ඒ ආරාධනා කරපු අතිපූජනීය ඥානාරාම ස්වාමීන් වහන්සේ ඇතුළු ඒ පූජනීය ස්වාමීන් වහන්සේලාට අනුමෝදන් කරමු අපි එත්තාවතා චාදී ගාථා සජ්ජායනා කළා පින් අනුමෝදන් කරමු එත්තාවතාච අම්හි